ස්වාමීන් පාදයන් වහන්සේගෙන් අවසරයි අප විහාරස්ථානයේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේගේ සුවිශේෂී ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නටයි මා සූදානම් වන්නේ විහාරස්ථ සියලුම ගෞරවනීය සංඝයා වහන්සේලා එවැගේම අප විහාරස්ථානයේ දායක සභාව වෙනුවෙනුත් මේ අවස්ථාවේදී ඊ타ත්ම ගෞරවයෙන් උන්වහන්සේ පිළිගැනීමයි මේ සිදුවන්නේ. මේ වෙලාවේ උන්වහන්සේ විසින් ප්‍රකාශිත ප්‍රකාශය මා මේ අවස්ථාවේදී ඉදිරිපත් කරනවා. ඊ타ත්ම අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා උන්වහන්සේ විහාරස්ථානයෙන් පිටතට වැඩමවලා තිබෙනවා. නොගියම බැරි ඒ අත්‍යවශ්‍ය ආධාන කටයුත්තක් සඳහා. එනිසා නවස්ථාවේදී අපේ බුත්පිටිය ඌරවල බලගම්බා රාජමහා විහාරය ඉහළ එඹුල්ගොඩ ශ්‍රී නන්දනාරාම විහාරය නීලම්මහර ශ්‍රී ලංකාරාමේ යන විහාරත්‍ර අධිපති පරිවේනාධිපති සමස්ත ලංකා සාමිනිචුරු ශාස්ත්‍රපති පූජ්‍ය බුත්පිටියේ සුමන ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රධාන අපේ විහාරස්ථ දායක සභාව වෙනුවෙන් උන්වහන්සේගේ විශේෂ ප්‍රකාශනය ධර්ම ශ්‍රවණලාභී පින්වතුනේ දීප ව්‍යාප්ත අරිය අසංකතය සත්පුරුෂ සංවිධානය මගින් පවත්වන අද දින ධර්ම දේශනාව සඳහා වැඩමව වදාළන්නට යෙදුණු පූජ්‍යපාද රතුපස් කැටියේ විමුක්ති රතන ගෞරවනීය අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අප ඉහළ මුල්ගඩ ශ්‍රී නන්දනාරාම විහාරස්ථ දායක සභාවේ වෙනුවෙන් සහ මාතික මාතා කුලගණ සමිතිය වෙනුවෙන්ද ඉතාමත්ම ගෞරව අභිමානයෙන් යුක්තව මේ අවස්ථාවේදී පිළිගන්නවා පිළිගනිමු සාදු සාදු සාදු අද දින අප විහාරස්ථවාසීව වැඩ සිටි පූජ්‍යපාද උඩභාගයේ කල්යාණ ගවේෂී ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ආදාහණයට මට යාමට සිදු වී ඇති බැවින් ධර්ම දේශනා වන විට මට බැහැරව යාමට අනිවාර්යෙන් සිදු වී තිබේ. ඒ සඳහා මට අවසර දෙන්න. තෙරුවන් සරණයි. මේ උන්වහන්සේගේ සුවිශේෂී ප්‍රකාශය මා හිතන්නේ දේශකයන් වහන්සේ දේශනාව තුළදී කෙසේ හෝ උන්වහන්සේ මේ විහාරස්ථානයට වැඩමවයි. එතෙක් මා ඊ타මත්ම ගෞරවෙන් දේශකතුමන් වහන්සේට ඊ타මත්ම নমස්කාර පුරකව ඒ සඳහා මේ සියලුම දෙනා වෙනුවෙන් අවසර ලබා දෙනවා. පින්වත් හැම දෙනාම සාදුනාදයක් පවත්වන්න. නැවත වතාවක් සාදුනාදයක් පවත්වන්න. නැවත වතාවක් සාදුනාදයක් පවත්වන්න. নমස්කාරය කියන්නයි. අරහන් සරණන් ගච්ඡාමි ධම්මහන් සරණන් ගච්ඡාමි සංඝහන් සරණන් ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි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 ගච්ඡාමි තිස්සරණ ගමනන් සම්පුන්නන් පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාධානාවිරමන්නේ සික්ඛාපදන් සමාදියාමි කාමේසු මිච්ඡාචාරා විරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡ පච්චන්තු දේවතා සද්ධම්මන් මුනි රාජස් සුනන්තු සග්ගේ මොක්කේදම් ධම්මත් සවෙන කාලෝ අයන් බදන්තා ධම්මත් සවෙන කාලෝ අයන් බදන්තා ධම්මත් සවෙන කාලෝ අයන් බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ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 අමාමෑණී තිලෝගුරු බුදු පියාණන් වහන්සේ මේ ලෝක ධාතුවට පහළ වෙලා ලෝක වාසීන්ගේ හිතසුව පිණිස උතුම් වූ සද්ධර්මය දේශනා කොට වදාරන්නට යෙදුනා ලෝතර බුදු පියාණන් වහන්සේ නමක් මේ ලෝක ධාතුවට පහළ වෙන්නේ එකම එක කාරණයක් සඳහායි ඒකම එක කාරණය තමයි පින්නතුනි අනන්ත අප්‍රමාණ සංසාර ගමනක පැටලි පැටලි අවිද්‍යා අඳුරෙන් ගිල්ලිච්ච ලෝක සත්වයෝ විද්‍යාව නැමැති ඇස පහල කළා දීලා මේ භයානක සංසාර ගමනින් ඈතර කරවීම පිණිසම උතුම් වූ ආර්ය ශ්‍රාංගික මාර්ගය චතුරාර්ය සත්‍ය හිම නැත්තම් පටිච්ච සමුප්පාද ධර්මයේ විවර කළා පෙන්වීම පිණිසමයි තථාගත බුදු පියාණන් වහන්සේ නමක් මේ ලෝක ධාතුවට පහළ වෙන්නේ. එනම් පළමුවෙන්ම මේ ලෝක ධාතුවේම නිවාසනසෝමින් මේ ලෝක ධාතුවට පහළ වුණු ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා කියලා සාදුනාදයක් පවත්තන්න. ඒ වාගේ මේ තථාගත ලෞතර බුදු පියාණන් වහන්සේ නමක් පහළ වෙලා මේ ලෝක ධාතුවේ පවතිනා වූ පරම ගාම්භීර පරම සත්‍ය මේ ලෝකයට දේශනා කොට වදාරන්නට යෙදෙනවා. ඒ අති උත්තමෝ ධම්මචක්කේට ඒ ධර්ම රත්නයේට මාගේ নমස්කාරය වේවා කියලා සාදුනාදයක් පවත්තන්ට ඒ වගේ මේ උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කරමින් ආර්ය ශාසනයේ බබලවන ආර්ය ශාසනයේ අවසානයේ දක්වාම රැගෙන යන්නේ ඒ උතුම් වූ සංඝ රත්නයට මාගේ নমස්කාරය වේවා කියලා සාදුනාදයක් පවත්තන්ට. එනම් මේ මොහොතේදී ධර්ම ශ්‍රවණේ පිණිස වැඩම කරවන්නට යෙදුණු මහා සංඝ රත්නයෙන් අවසරයි පින්නතුන්නේ අද දවසේදී මේ උතුම් වූ ධර්ම දේශනාව පැවැත්වීම පිණිස අපිට අවශ්‍ය කරන ඉඩ ප්‍රස්තාව සකස් කළා දෙමින් මේ භූමිය මේ දහම් දේශනාව සඳහා පූජා කරගන්නට යෙදුනා මේ විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ වර ප්‍රමුඛ වැඩ සිටින සියලුම මහා සංඝ රත්නය එනම් පළමුවෙන්ම අදිෂ්ඨානයක් ඇති කරගන්නට මේ දහම් දේශනාව තුලින් යම්කිසි සුද්ධ ශක්තියක් ජනිත වෙනවා නම් ඒ සෑම සියලු ශක්තියක්ම මේ උත්තම භූමිය තුල විහිදිලා පැතිරිලා ගිහිල්ලා මේ භූමියේ වැඩ වාසය කරන සියලුම ස්වාමීන් වහන්සේලාටත් උතුම් වූ ප්‍රඥායස ධම්මැස විවර කර ගැනීම පිණිසම හේතුපකාරක ධර්මයක් බවටම පත්වෙත්වා කියලා. ඒ වගේම පින්නතුනි මේ උතුම් වූ ධර්මය දේශනා කරනකොට ඒ ධර්මයේ ශ්‍රවණය කරනකොට අපි අදිෂ්ඨානයක් ඇති කරගත යුතුයි ඒ තුලින් ජනිත වෙන සුද්ධ ශක්තිය මේ විශ්ව ධාතුව පුරාම විහිදිලා පැතිරිලා පිහිටලා ගිහිල්ලා ඒ සුද්ධ කිරණ ශක්තියෙන් මේ මුළු ලෝක ධාතුවම නැහැවිලා උතුම් වූ දහන් අවබෝධයේ පිණිස සියලු ලෝක සියලු සත්වයන්ටම ප්‍රඥායස විවර වෙත්වා කියන අදිෂ්ඨානය ඇති කරගමු. තථාගත ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝක ධාතුවට පින්නතුනි පහළ වෙනකොට මේ මුළු ලෝක ධාතුවම පින්නතුනි අවිද්‍යා අන්ධකාරයකින් වැසිලයි පවතින්නේ. ඒ මහා ඝන අවිද්‍යා අඳුර දුරු කරමිනුයි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් සම්මා සම්බෝධිය සාක්ෂාත් කරලා උත්තරීතර ධර්මය දේශනා කොට වදාරන්නේ අන්නේ ධර්මය ලෞතර බුදු පියාණන් වහන්සේ නමක් පහළ වෙලා විවර කළා දෙනකන් පෙන්නලා දෙනකන් පින්නතුනි කිසිම කෙනෙකුට ඒ දහම තනියෙන් විවර කළ අවබෝධ කරගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අන්නේ විවර කරපු දහම තමයි පින්නතුනේ ආර්ය කලන වැටෝස්සේ මේ බුද්ධ ශාසනය පවතින තාකල් රැකගෙන ඉදිරියට යන්නේ ශාසනයේ පැවැත්ම කියලා කියන්නේ පින්නතුනි සෝතාපන්න සකු르දාගාමි අනාගාමි අරිහත් ශාසනයේ ව්‍යාප්තිය එතකොට අර අවිද්‍යා අන්ධකාරයෙන් මෙල්ලා හිටපු සත්වයන්ට ඒ සත්වයෝ ඉන්න සීමාවේ ඉඳලා පටිච්ච සමුප්පාද ධර්මයට ඒ දහම් මෙස පහල කරගන්න තැන දක්වා නොඑක් නොඑක් පැතිකඩවල් ඔස්සේ පින්නතුනි අරගෙන එනවා. ඒ තථාගත බුදු පියාණන් වහන්සේ නමක් ඒ ලෝක සත්වයා ඉන්න තැන දැකලා. ඒ මොන මාර්ගයෙන් පින්නතුනි අරගෙන ආවත් මේ බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න නම් කොහේ කොතන ඉඳලාවත් පින්නතුනි කොයි මාර්ගය ඔස්සේ ආවත් පටිච්ච සමුප්පාද ධර්මයේ විවර වෙන්නම වෙනවා. යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති. යෝ ධම්මම් පස්සති සෝ මන් පස්සති. ඒ පටිච්ච සමුප්පාද ධර්මයේ පින්නතුනි විවර නොවන තාක්කල් ධර්මය මොකද්ද කියලා පින්නතුනි දැක ගන්නට දැන ගන්නට අවබෝධයටපත් වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේ ලෝකේ පින්නතුනි ඕනතරම් ලෝකයට අයිති ධර්මතා තියෙන්න පුළුවන්. ඒ සියලු ධර්මතා පින්නතුනි පරමාර්ථ වශයෙන් ගත්තොත් සත්‍යයක් නෙවෙයි. පවතිනවා නම් පින්නතුනි ධර්මතාවයක් සත්‍ය වශයෙන්ම ඒ පවතින ධර්මතාවය තමයි පටිච්ච සමුප්පාද ධර්මතාවය කියලා කියන්නේ. ලෝකය කියලා පින්නතුනි ගත්තොත් ඒ හැමතැනම පවතින එකම එක සත්‍ය වූ ධර්මතාවය තමයි පටිච්ච සමුප්පාද ධර්මය කියලා පින්නතුනි පෙන්නලා තියෙන්නේ. එහෙනම් අපි තෝරගන්න වෙනවා අපි මොන මොන ධර්මතා දැනගෙන හිටියත් මොන මොන ධර්මතා ගවේෂණය කළා දරාගෙන හිටියත් පින්නතුනේ සියල්ලම මේ ලෝකයේ කියන මුලාව තුල රැඳෙන දුෂ්ටි ටිකක් විතරයි ලෝතර තථාගත බුදු පියාණන් වහන්සේ නමක් මේ ලෝකයට විවර කරන්නේ පටිච්ච සමුප්පාද ධර්මයේ විදියට වෙන මොකක්වත් නෙවෙයි පරමාර්ථ වශයෙන්ම පවතින පරම සත්‍යය. අන්නේ සත්‍ය අවබෝධයටපත් නොවන තාක්කල් තමයි අනිත් සියලු ධර්මතාවයන් තුල කොටු වෙලා මැදි වෙලා පින්නතුනි අවිද්‍යාවට අනුව අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදයට යටත් වෙලා මේ සංසාර ගමන කියන එක සකස් වෙලා තියෙන්නේ මුලින්ම පින්නතුනි යම් කිසි කෙනෙකුට මේ දහම් මැස විවර කරගන්නට මත්තෙන් මේ සංසාරයේ දුකයි කියලා පින්නතුනි යම් තාද්දුරට වැටහුණා නම් අනේ වැටහිච්ච සීමාවේ ඉඳලයි ඊළඟට මෙන්න මේ දුකෙන් ගැලවෙන්න ඕනේ මේ දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියන සිතුවිලි පැන නගින්න එතකොට පින්නතුනි පළමු කොටම යම් කිසි කෙනෙක් සංසාර ගමන ගැන විශ්වාසයක් ඇති කරගෙන ඒ විතරක් නෙවෙයි අපි කරන කියන සෑම දෙයකම විපාකයක් ලැබෙන බව පිළි අරගෙන දිව්‍ය ලෝක තියෙන බව හතර අපායක් තියෙන බව පිළි අරගෙන පින්නතුන් ඊට පස්සේ හතර අපායට බය වෙලා අපි මොකද්ද කරන්නේ? මේ අපා දුකෙන් ගැලවෙන්න ඕනේ කියන සංකල්පයක් සිතුවිල්ලක් පහල කරගන්නවා. ඒ පහල කරගෙන එතන ඉඳලා දුකෙන් ගැලවීම පිණිස නිදහස් වීම පිණිස නොඑක් නොඑක් ක්‍රමවේදයන් අනුගමනය කර කර බලනවා. අපි කල්පනා කළොත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න පෙර ආතුවත් පින්නතුනි ලෞකික වශයෙන් මේ සංසාර ගමන ගැන පින්නතුනි තෝරා අරගෙන හතර අපාය ගැන දැකලා දිව්‍ය තල ගැන දැකලා බ්‍රහ්ම තල ගැනත් දැකලා පින්නතුනි ඒ දකින්න පුළුවන් ප්‍රමාණයට ලෞකික වශයෙන් ධානාංග පින්නතුනි වඩලා අභිඥා ශක්තිය උපදවගත්ත බොහෝ පිරිසක් හිටියා. ඒ පිරිස පින්නතුනි කවම කවදාකවත් කිව්වේ නෑ පව් කරන්ට කියලා. කිව්වේ මෙන්න මේ වගේ හතර අපායක් තියෙනවා. ඒ මහා දුක්ඛිත තැනක් ඒවා දැකලා කිව්වා. දිව්‍ය තල තියෙනවා. එතකොට දුගතියට වැටෙන්නේ මෙන්න මේ කාරණා නිසා. ඒ නිසා සුගතියට යන මග මෙන්න මේකයි කියලා නොඑක් නොඑක් මාර්ගයන් පෙන්වලා දෙන්න උනා. සමහර අය තේරුම් අරන් හිටියා 31 තලයේම දුක බවත් දුකටපත් වෙන බවත්. එහෙම තේරුම් අරගෙන පින්නතුනි දුකෙන් නිදහස් වෙන්න ගැලවෙන්න ඕනි කියලා විවිධාකාර ක්‍රමවේදයන් අනුගමනය කළා. ඒ මොන ක්‍රමවේද අනුගමනය කළත් අර තථාගත බුදු පියාණන් වහන්සේ නමක් පහළ වෙනකන් පිඬුතුනි ඒ දුකෙන් ගැලවෙන ප්‍රතිපදාව නිදහස් වෙන ප්‍රතිපදාව මොකද්ද මේ අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා පින්නතුනි කවුරුවත් තෝර අරගෙන හිටියේ නැහැ. අවබෝධයටපත් වෙලා හිටියේ නැහැ. දැන් අපි බැලුවොත් එහෙම අද දවසේදී අපිට මේ දුක විදිහට දැනෙන ටික පින්නතුනි අපිට උපතේ ඉඳලා මරණ මංචක මොහොත දක්වාම අපිට දකින්ට ලැබෙනවා ජාති ජරා ව්‍යාධි මරණ කියන දුක් ගොඩ. ඒ දුක කියන එක අපි අත්දකින්න අත්විඳිනවා. හැබැයි කල්පනා කළොත් ඒ දුකෙන් ගැලවෙන්න ඕනි කියලා පින්නතුනි සිතුවිල්ලකුත් ත්‍යාගෙන හැඟීමක් පහල කරගෙන නොඑක් නොඑක් ක්‍රමවේදයන් අනුගමනය කරනවා. අපි කල්පනා කළොත් එහෙම ඕනම ආගමක ඕනම જાතියක පින්නතුනි ඉන්න කෙනෙකුට මේ දුක කියන කාරණාව තේරිලා තියෙනවා. ඒ මිනිස්සුත් පින්නතුනි ලෙඩ වෙනවා. ජරාවටපත් වෙනවා. ව්‍යාධි වලට ගොදුරු වෙනවා. මරණයටපත් වෙනවා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ගිනි සියල්ලම දැනෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි තථාගත බුදු පියාණන් වහන්සේ නමක් පහළ වෙන්න පෙර හිටපු මිනිසුන්ටත් ওই දුක දැනුණද නැද්ද? ඒ මිනිස්සුන්ටත් ඕක තේරුණා. ලෙඩ වෙනකොට දුක බව, ජරාවටපත් වෙනකොට දුක බව, මරණයටපත් වෙනකොට දුක බව වැටහුණා පින්නතුනි. ඒ කොයිතරම් වැටහුණත් පින්නතුනි දුකෙන් ගැලවෙන්න ඕනි කියලා කිව්වත් ගැලවෙන මගක් නම් හොයාගන්න බැරි වුණා. ඒ විතරක් නෙවෙයි. අපි බලන්ට වෙනවා කල්පනා කරලා තිරිසන් ලෝකේ ඉන්න තිරිසන් සත්වයන්ට පවා දුක කියන කාරණාව තේරෙනවා. දැන් උන්ටත් පින්නතුනි තිරිසන් ලෝකේ තිරිසන් අම්මා කෙනෙක් ගත්තොත් ඒ තමන්ගේ දරු මල්ලෝ අහිමි වෙලා ගියොත් ඒ දැනෙන දුක දැනෙනවා. ඒ විදිහටම තියෙනවා. ජරා දුක, ලෙඩවීමේ දුක මේ කියන සියලු දුක් ගොඩ පින්නතුනි සත්තුන්ට දැනෙනවා. එතකොට දැන් අපි කල්පනා කරලා බලන්න ඕනි තථාගත බුදු පියාණන් වහන්සේ නමක් පහළ වෙන්න පෙර ආතුවත් හිටපු සියලුම දෙනාට ওই දුක කියන කාරණාව දැනෙලා තිබුණා. අද දවසේ ගත්තොත් පින්නතුන් ඉන්න සියලුම දෙනාට ಜಾති ආගම් කුල ભેදයකින් තොරව ඔය කියන දුක කියන එක තුල රැඳිලා ඉන්නවා දුක දැනෙනවා. ඒ විතරක් නෙවෙයි. තිරිසන් ලෝකේ තිරිසන් සත්තුන්ටත් දුක කියන එක දැනෙනවා. අන්නේ කිසිම කෙනෙක් පින්නතුනි දුකට කැමති නෑ. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන මේ කිසිම දුකකට කැමැති වෙන්නේ ඇලුම් කරන කිසිම සත්වයක් පින්නතුන් ඉන්නවද? එහෙම කිසිම සත්වයක් නැහැ. හැබැයි දුකට කැමැති නොවුනයි කියලා. ඇලුම් නොකරයි කියලා. දුක එන්න එපා කියලා කොයිතරම් කිව්වයි කියලා. අනේ මම නම් ලෙඩ වෙන්න එපා. මගේ දුවදරුවෝ නම් ලෙඩ වෙන්න එපා කියලා කොයිතරම් කිව්වත් අපි කොයිතරම් දුකට අකමැති වුණත් ඒ දුක කියන කාරණාව ලැබෙන එක පින්නතුනි නවත්තන්න පුළුවන් කමකුත් නැහැ. අන්න එහෙනම් අපි තෝරගන්න වෙනවා මේ ලෝකයේ කියන තැන පින්නතුනි දුකයි දුක්ඛ සමුදයයි කියන කාරණාව තමයි පවතින්නේ. ඇයි දුකයි දුක්ඛ සමුදයයි කියන කාරණාව පවතිනවා කියලා කියන්නේ? දුක ගැන දන්නවා ඒ කොයිතරම් දැනගත්තත් දුක හටගන්න එක පින්නතුනි එපා කිව්වත් ඒක නැති කරන්න පුළුවන්කමකුත් නැහැ ලෝකයේ තුල. ඒ දුකේ සමුදය තුල නිරන්තරයෙන්ම රැඳිලා පින්නතුනි කටයුතු කරනවා. දැන් අපි කල්පනා කරන්ට වෙනවා තථාගත බුදු පියාණන් වහන්සේ නමක් පින්නතුනි පහළ වෙලත් මේ ලෝක ධාතුවට පින්නතුනි පෙන්නලා දෙන්නේ කියලා දෙන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේ පහළ වෙන්න පෙර ආතුව පින්නතුනි මුළු ලෝකයම දැනගෙන හිටපු දුකමද ඒ විතරක් නෙවෙයි තිරිසන් ලෝකේ තිරිසන් සත්තුත් දැනගෙන හිටපු දුකමද මේ ධර්මයේ ශ්‍රවණය කළා නැති පින්නතුනි අපි ගත්තොත් උපතින් බෞද්ධ වුණත් නැතත් ඕනම ජාතියක ආගමක කුලයක ඉන්න සියලුම දෙනාට පින්නතුනි දැනෙන මේ දුකමද හැබැයි තෝරගන්ට වෙනවා තථාගත බුදු පියාණන් වහන්සේ නමක් නිරන්තරයෙන්ම පින්නතුනි පෙන්වන්නේ මේ පටිච්ච සමුප්පාද ධර්මයට ගලපලමයි මේ දුක කියන කාරණාව. අපි සෑම සියලු දෙනාම පින්නතුනි මේ දුක කියන කාරණාව දරාගෙන ඉන්නේ ලං කරගෙන ඉන්නේ මේ දුක කියන එක පින්නතුනි අපිට දැනිලා තියෙන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි. ඒ දුක පින්නතුනි මම කරගෙන තියෙනවා. ඒ දුක මගේ කරගෙන තියෙනවා. එතකොට දැන් අපි තෝරගන්න වෙනවා ඒ දුක මම කරගෙන හිතවත් කරගෙන තියෙනවා. ඒ දුක මම කරගෙන ප්‍රිය මනාප කරගෙන තියෙනවා. දැන් හිතලා බැලුවොත් එහෙම පින්නතුනි අපි තෝරගන්න වෙනවා අපිට හැම જાතියක්ම දුක නැහැ. හැම ජරාවක්ම දුක නැහැ. හැම මරණයක්ම දුකත් නැහැ. එහෙනම් දැන් තෝරගත යුතුයි ජාතිය ජරාව මරණය ව්‍යාධිය දුකයි කියලා කිව්වට පින්නතුනි අපි කවම කවදාකවත් දුක් වෙනවද මේ ලෝකේ පින්නතුනි ලෙඩටපත් වෙච්ච ජරාවටපත් වෙච්ච මරණයටපත් වෙච්ච හැම තැනකම ගිහිල්ලා පින්නතුනි දුක් වෙවි අඬනවාද? වැළපෙනවාද? එහෙම අඬන්නෙත් නැහැ. එහෙම වැළපෙන්නෙත් නැහැ. දැන් අපි ගත්තට පස්සේ පාරවල් ගානේ පින්නතුනි හැම තැනම කොයිතරම්නම් සත්තු මැරිලා ඉන්නවද නේද? අපි ගත්තොත් දස දහස් ගණනින් සත්වයෝ කොයිතරම් මැරිලා හිටියත් මේ පාරේ මහ පොළවේ පින්නතුනි අපිට දුකක් දැනෙනවා. එහෙම දුකක් දැනෙන්නෙත් නැහැ. එහෙනම් අපි තෝරගන්න වෙනවා නිරන්තරයෙන්ම අපිට දුක වෙලා තියෙන්නේ පින්නතුනි වෙන මොකක්වත් නිසා නෙවෙයි මමය මගේය කියලා පින්නතුනි අපි යමක් අල්ලගෙන තියනවා නම් ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් පින්නතුනි අන්න ඒ ටික නිසයි අපිට දුක හටගෙන තියෙන්නේ. මගේ දරුවා වෙනුවෙන් තමයි දුක හටගන්නේ. ලෝකේ ඉන්න අනිත් දරුවෝ වෙනුවෙන් දුක හටගන්නේ නැහැ. ඒ දරුවෝ ලෙඩ වුණයි කියලා අපි දුක් වෙන්නේ නැහැ. ජරාවටපත් උනායි කියලා දුක් වෙන්නේ නැහැ. එතකොට අල්ලපු gedara වහලේ පින්නතුණු උලු කැටේ කැඩුනට අපි දුක් වෙන්නේ නැහැ. හැබැයි දැන් තෝරගන්න වෙනවා මම වශයෙන් මගේ වශයෙන් ලං කරලා ප්‍රියමధుර විදිහට පින්නතුනි අපි ඇසුරු කරන යමක් පවතින්නේද අන්න ඒක ආරම්භයලා පින්නතුනි අපිට මොකද්ද වෙලා තියෙන්නේ නිරන්තරයෙන්ම දුක කියන කාරණාව හටගෙන තියෙනවා ඒ විතරක් නෙමෙයි ඔන්න ඔය ප්‍රියයි කියලා ගත්ත දේට පින්නතුනි සාපේක්ෂව ප්‍රියයි කියලා යමක් තිබුණා නම් අප්‍රියයි කියලා යමකුත් අපිට මුණ ගැහිලා තියෙනවද නැද්ද? මුණ ගැහිලා තියෙනවා. එතකොට අප්‍රියයි කියලා මම මගේ නොවන දේවල් පින්නතුනි අයින් කරගත්ත දේවල්. මට වාසියක් නොවන මට ප්‍රිය නොවන මට අප්‍රිය වෙන පින්නතුනි දේවල් නැති උනායි කියලා දුක හට ගන්නවද? දුක හටගන්නේ නැහැ. එහෙනම් දැන් තෝරගන්න වෙනවා අර ජාතිය ජරාව ව්‍යාධිය මරණය දුකයි කිව්වට පින්නතුනි දුක වෙලා තියෙන්නේ අපිට තියෙන ප්‍රිය ජාතිය දැන් තෝරගන්න වෙනවා අපි ප්‍රියයි කියලා පින්නතුනි ලං කරගත්ත ಜಾති ජරා ව්‍යාධි මරණ වලටපත් වෙනකොට විපරිණාම ධම්මයටපත් වෙනකොටද නැද්ද පින්නතුනි දුක කියන එක ලැබිලා තියෙන්නේ. අන්න එතනින් දුක කියන එක අපිට ලැබිලා තියෙනවා. එහෙනම් තෝරගන්නවා අපිට අප්‍රියයි කියන දේවල් පින්නතුනි නැති වෙලා නොලැබිලා වෙනස් වෙලා විපරිණාම ධම්මයටපත් වෙලා යනවනම් ඒ જાති දුකක් හටගන්නවද? දුකක් හටගන්නේ නැහැ. ඔන්න අපි තෝරගන්න වෙනවා පින්නතුනි එහෙමනම් නිරන්තරයෙන්ම දුක කියන කාරණාව උරුම වෙලා තියෙන්නෙම අන්නාර ප්‍රියයි කියන ಜಾති ටික Tamange වසඟේ පවත්වන්නට බැරි වෙනකොටද නැද්ද අපි කැමති ඔය ප්‍රියයි කියන ಜಾතිය මම කරලා මගේ කරලා නිරන්තරයෙන් වසඟ කරලා දැඩි කොට පවත්වන්නද නැද්ද? පවත්වන්න උත්සාහයක් ගන්නවා. හැබැයි පින්නතුනේ අපි තෝරගන්න වෙනවා. මේ ලෝකේ ධාතුව තුල පින්නතුනි යම් જાතියක් පහළ වුණා නම් ඒ જાතියට හේතුවක් තියනවද නැද්ද? හේතුවක් තියෙනවා. දැන් මේ පහළ වීච જાතියට පින්නතුනි හේතු ප්‍රත්‍යයෙන් නම් ඒ જાතිය පහළ වුනේ අන්නේ හේතු ටික පින්නතුනි සකස් සිත්තේ જાතියට අනුකූලව උරුම ධර්මතාවයකට යටත් වෙලා තියෙනවා මොකද්ද උරුම ධර්මතාවය පින්නතුනි යම් જાතියක් හේතුවක් නිසා පහළ වුණා නම් ඒ පහළ විච්ච සියලුම જાතින් පින්නතුනි විපරිණාම ධම්මයට පත්වෙවි පත්වෙවි වැගිරි වැගිරි යනවද නැද්ද? වෙනසි වෙනසි යනවා. එහෙනම් දැන් තෝරගන්න වෙනවා ඔන්න ඔය උරුම ධර්මතාවයකට යටත්ච්ච මෙන්න මේ සියලුම ಜಾති පින්නතුනි අපි කැටි කරලා ගත්තොත් එහෙම රූප ಜಾති, ශබ්ද ಜಾති, ගන්ධ ಜಾති, රස ಜಾති, ස්පර්ශ ಜಾති මෙන්න මේ විදිහට ගත්තම පින්නතුනි මේ සියලුම જાතින් අපි මොකද්ද කරන්නේ මම කරලා මගේ කරලා වසඟේ පවත්වන්නට උත්සාහයක් දරනවා නම් වීරියක් දරනවා නම් පින්නතුනි මේක කවම කවදාකවත් වසඟ කළා නතු කරලා පවත්වන්න පුළුවන් ධර්මතාවයක් නොවන බව පින්නතුනි අපි පළමු කොටම යම් අවබෝධයකටපත් වෙන්න ඕනේ. ඒකට හේතුව අපි පින්නතුනි දැඩිසේම මේ සතර මහා භූතයන්ගෙන් සකස් වෙච්ච මේ රූප කය ආරම්භයලා තමයි දිටිගත වෙලා තියෙනවා නම් වැඩිපුරම දිටිගත වෙලා තියෙන්නේ. මොකද මෙන්න මේ රූප කය තුල පින්නතුනි අපි හිතන් ඉන්නවා මොකද්ද? මම කියලා කෙනෙක් මේක ඇතුලේ ජීවත් වෙනවා. ඒ කොණ්ඩේ ගස් ටික මගේ, නියපොතු ටික මගේ, දත් ටික මගේ, මේ ලේහැට මස්නහර මගේ, මේ කොටස් 32ම මගේ මගේ කියන දැඩි දෘෂ්ටියක් තියෙනවා. හැබැයි අපි තෝරගෙන බැලුවොත් එහෙම පින්නතුණි කොණ්ඩේ ගස් පින්නතුණි කතා කරලා කියනවද මේ කොණ්ඩේ ගස් මගේ කියලා කියන්නේ නියපොතු කතා කරලා පින්නතුනි කියනවද මේක මගේ කියලා දත් කතා කරලා කියනවද ලේයට මස්නහර වලින් හැදිච්ච පින්නතුනි මේ ශරීර කූඩුවේ රෝම කූපයක්වත් දන්නවද මේ ඉන්නේ මම මේ ඉන්නේ මගේ දරුවා මේ මගේ බිරිඳ මේ මගේ ස්වාමියා මේ මගේ ගෙදර මේ ආදී වශයෙන් පින්නතුනි බැලුවොත් එහෙම මේ කොටස් 32කින් සමන්විත ශරීරයේ පින්නතුනි අංශු මාත්‍රයක්වත් මමය මගේ කියන හැඟීමෙන් යුක්තව පින්නතුනි කටයුතු කළා කටයුතු කළා නැහැ. එහෙනම් දැන් අපි තෝරගන්න වෙනවා මෙන්න මේ මමය මගේ කියන මෙන්න මේ මුලා සහගත තැන පින්නතුනි ගොඩ නැගෙන්නේ කොයි විදිහටද කුමක් අරඹේලාද කියන කාරණාව දැන් අපි තෝරගත්තොත් එම අපි මේ මම ඉන්නේ මට අහවල් අහවල් දේ ලබා ගන්න ඕනි ඔය ආදී වශයෙන් පින්නතුනි ගොඩ නැගෙන චිත්ත සංකල්පනා ගොඩක් ඇතුලාන්තයෙන් නැగి නැగి එනවා. මෙන්න මේ නැగి නැగి එන තැන තමයි පින්නතුනි අපිට මේ මමය මගේ කියන සංඥා ටික පින්නතුනි ගොඩ නැගෙන්නේ. මේක අපිට තෝරගන්න වෙනවා මේ විදිහට. අපි පළමු කොටම පින්නතුනි බලනවා. එහෙමනම් මේ කොණ්ඩේ ගස් අරගෙන නියපොතු අරගෙන දත් අරගෙන මේ කොටස් 32 අරගෙන පින්නතුනි මේ කොටස් 32 එක කොටසකටවත් පින්නතුනි පුළුවන් වෙයිද හිතන්න හිතන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ තීරණ ගන්න පුළුවන්ද කතා කරන්න පුළුවන්ද එහෙම පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ එහෙනම් දැන් අපි තෝරගන්න වෙනවා මේ කොටස් 32කින් එකම කොටසකටවත් තනියෙන් පින්නතුනි කතා කරන්න හිතන්ට තීරණයක් ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඔය කතා කරන හිතන තීරණ ගන්න ස්වභාවයේමද නැද්ද පින්නතුනි අපි මම වශයෙන් දරාගෙන තියෙන්නේ. ඔන්න ඔය ටික තමයි මම වශයෙන් දරාගෙන තියෙන්නේ. දැන් අපි කල්පනා කළොත් කවම කවදාකවත් පින්නතුනි කතා කරන්නට හරි හිතන්ට හරි තීරණයක් ගන්නට හරි පුළුවන්කමක් ලැබෙයිද ඇහැට රූපයක් කනට සද්දයක් නාසයට ගන්ධයක් දිවට රසයක් කයට පොට්ටබ්බයක් මනට ධම්මයක් ගැටුනේ නැත්තම් පින්නතුනි හිතක් ගොඩ නැගෙයිද හිතක් ගොඩ නැගෙන්නේ නැහැ. එනම් මේ රූපකය නිකම් පැත්තක තිබුණට මේකට පින්නතුනි රූපාරම්මන සද්දාරම්මන ගන්ධාරම්මන රසාරම්මන පොට්ටබ්බාරම්මන ධම්මාරම්මනයක් ආවේ නැත්තම් පින්නතුනි හිතක් පහළ වෙන්නේ නැහැ. ඒ හිතක් පහළ වුණේ නැත්තම් පින්නතුනි ඔන්න ඔය මම කියන හැඟීම ගොඩ නැගෙන්න තැනකුත් නැහැ. එහෙනම් අපි තෝරගන්න වෙනවා පින්නතුනි ඔන්න ඔය ගොඩ නැගෙන මම කියන සංඥාව පින්නතුනි එහෙමනම් මේ රූප කයට පුළුවන් ද තනියෙන් ගොඩ නගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් කවම කවදාකවත් පින්නතුනි රූප දැකලා නැත්තම් සද්ද අහලා නැත්තම් ගන්ධයක් විඳලා නැත්තම් රසයක් විඳලා නැත්තම් පොට්ටබ්බයක් ගැටිලා යම් කිසි ආකාරයක වේදනාවක් ජනිත වෙලා නැත්තම් පින්නතුනි මනට ධම්මයක් කියන එක එන්නේ නැහැ. එහෙනම් අපි තෝරගන්න වෙනවා අවිද්‍යා පත්‍යා සංඛාර කියන ක්‍රියාවලියක් තුලින් පින්නතුනි අපි ඇහැට රූප කනට සද්ද නාසයට ගන්ධ ආදී වශයෙන් පින්නතුනි ගැටිලා අන්නේ ඒක ආරම්භයලා පින්නතුනි අවිද්‍යා දෘෂ්ටියෙන් පරිහරණය කළ ඊට අනුකූලව රාග ద్వේස මෝහ විඥාන ශක්තිය ජනිත කරලා කර්ම භවයක් සකස් වෙලා ඔන්න ඔය කර්ම භවයට අනුකූලව විපාක කයක් අද දවසේදී ලබලා තියෙනවා අපි තෝරගන්න ඕනි අද අපිට જાතියක් පහළ වුණා නම් මෙන්න මේ જાතිය පහළ වෙලා තියෙන්නේ අවිද්‍යාව හේතුකාරක කරගෙනම තමයි. අන්නේ අවිද්‍යාව හේතුකාරක කරගෙන පහළ වුණා නම් જાතියක් පින්නතුනි. ඔන්න ඔය જાතිය පින්නතුනි අවිද්‍යාව පහළ කරගත්ත සංඛාර ටික කර්ම භවයේ පින්නතුනි ගෙවිලා යනකොට මොකද්ද වෙන්නේ? මේ જાතියත් වෙනසිලා වැగిරිලා වැහැරිලා යනවා. එනම් මේක පින්නතුනි ඔන්න ඔය මම කරලා මගේ කරලා මේ මොහොතේ අපි පවත්වන්නට උත්සාහ කරනකොට වීරිය කරනකොට පින්නතුනි ඒ තුලින් යලි යලි මොනවාද ජනිත වෙන්නේ යලි යලි මොනවාද ගොඩ නැගෙන්නේ පින්නතුනි යලි යලිත් ගොඩ නැගෙනවා රාග, ద్వේස, මෝහ ශක්තියක්. ඔන්න ඔය ශක්තියට අනුකූලව යලි කර්ම භවයක් සකස් වෙලා විපාක පිණිස යලි යලි જાතියක් පහළ කරනවා. එහෙනම් දැන් අපි තෝරගන්න වෙනවා අන්න අර මම වශයෙන් මගේ වශයෙන් ප්‍රිය වශයෙන් මధుර වශයෙන් පින්නතුනි අපි ග්‍රහණය කරගත් දෘෂ්ටිගත විච්ච දේ පස්සේ හඹාගෙන යනකොට පින්නතුනි නිරන්තරයෙන්ම ගොඩ නැගෙනවා මොකද්ද ගොඩ නැගින්නේ රාග ద్వේස මෝහ එනම් මෙන්න මේ රාග ద్వේස මෝහ ශක්තිය පින්නතුනි ජනිත වෙන තාක්කල් අපි තෝරගන්නට වෙනවා රාග ගිනි ద్వේස ගිනි මෝහ ගිනි ජනිත වෙන තාක්කල් පින්නතුනි ඊට අනුකූලව ජාති ගිනි ජරා ගිනි මරණ ගිනි ශෝක ගිනි පරිදේව ගිනි දුක්ඛ ගිනි දෝමනස්ස ගිනි උරුම වෙනවද නැද්ද උරුම වෙනවා එහෙනම් පින්නතුනි දුකට හේතුව සකස් වෙන තාක්කල් ඒ දුක එපා එපා කොට ඇති වැඩක් වෙන්නේ නැහැ එහෙනම් අපි තෝරගන්න වෙනවා පින්නතුනි අපිට දුක කියන කාරණාව හටගෙන තියෙන්නෙම ඔන්න ඔය මම මගේ කියන හැඟීම තුල ඉඳලා ලං කරගත්ත ප්‍රිය ಜಾති මధుර ಜಾති ආරම්භය ළම තමයි. දැන් අපි බලන්ට වෙනවා එහෙමනම් ඔය මම කියන කෙනා කොතනද ඉන්නේ කොහොමද ගොඩනැගෙන්නේ? ඔන්න ඔය මම මගේ කියන දෘෂ්ටිය තුල ඉන්න තාක්කල් පින්නතුනි ඔන්න ඔය ප්‍රිය જાතියට මధుර જાතියට පින්නතුනි අපි කොටු වෙනවා. අහු වෙනවා, ගොදුරු වෙනවා, නතු වෙනවා. අන්න එතනට නතු වෙලා පින්නතුනි කටයුතු කරන තාක්කල් අපිට යලි කර්ම භවයක් සකස් වෙලා උප්පත්ති જાතියක් ඒකාන්ත වශයෙන්ම පහළ වෙනවා. ඔන්න ඔක තෝරගන්නවා. එහෙනම් දැන් අපි තීරණයකට ආව මොකද්ද? අපි ආපු තීරණය තමයි පින්නතුනි මෙන්න මේ රූප කයේ කිසිම කොටසකට තනියෙන් පුළුවන් කමක් නැහැ මම කියන ස්වභාවය ඇති කරගන්නට එනම් පින්නතුනි මම කියන ස්වභාවය ඔබට ඇති වෙනවා නම් ඇති වෙන්නේ අපි තෝරගත්ත චිත්ත මට්ටමකින් එහෙම නැත්නම් අපි තෝරගත්ත ඇහැට රූපයක් කනට ශබ්දයක් නාසයට ගන්ධයක් දිවට රසයක් කයට පහසක් මනට ධම්මයක් ගැටිලා පින්නතුනි අන්න ඒ තුලින් ගොඩ නැගෙනවා නම් චක්කු විඥානයක් සෝත විඥානයක් ගාහන විඥානයක් දිව්‍යා විඥානයක් කාය විඥානයක් මනෝ විඥානයක් ඔන්න ඕක ඇසුරු කරගෙන පින්නතුනි අපිට පහළ වෙනවා මොකද්ද මම කියන සංඥාව මගේ කියන සංඥාව එහෙනම් තෝරගෙන බලනවා පින්නතුනි කවම කවදාකවත් ඇහැ නිකන් තිබුණට රූප නිකන් තිබුණට කන තිබුණට සද්ද තිබුණට නාසය තිබුණට ගන්ධ තිබුණට දිව තිබුණට රස තිබුණට කය තිබුණට පොට්ටබ්බ තිබුණට පින්නතුනි මෙන්න මේවා එකිනෙකට ගැටුනේ නැත්තම් පින්නතුනි කවදාකවත් හිතක් ගොඩ නැගෙන්නේ නැහැ. විඥානයක් පහළ වෙන්නේ නැහැ. එහෙම පහළ වුණේ නැතිනම් අර මම කියන හැඟීම පින්නතුනි එන්ට තැනක් නැහැ. එහෙනම් තෝරගන්න වෙනවා. අපිට නිරන්තරයෙන්ම මගේ දුවා මගේ පුතා මේ ආදී වශයෙන් පින්නතුනි හැඟීමක් ජනිත වෙනවා නම් මේ සියල්ලම ජනිත වෙන්නේ අපි තෝරගන්න වෙනවා අන්න අර ඇහැට රූප ආදී වශයෙන් ගැටිලා ගොඩ නැගෙන විඥාන ශක්තිය තුල තමයි පින්නතුනි ඔන්න ඔය ස්වභාවයේ ජනිත වෙනවා නම් ජනිත වෙන්නේ එහෙම නැතුව මේ රූප කයට වත් එහෙම නැතුව පින්නතුනි මේ බාහිර ලෝකේ තියෙන රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ටිකටවත් තනියෙන් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ හැඟීමක් පහළ කරලා දෙන්න චිත්තයක් ගොඩ නගලා දෙන්න ඔන්න ඔය ටිකටම තමයි පින්නතුනි අපි කිව්වේ දිට්ඨ සුතමුත විඤ්ඤාත කියලා එනම් යම් පෙනීමක් අරඹේලා ඇහිීමක් අරඹේලා දැනීමක් අරඹේලා පින්නතුනි ගොඩ නැගෙනවා නම් යමක් ඔන්න එතන තමයි පින්නතුනි අර මම කියන හැඟීම් සංඥාව ගොඩ නැගෙන්නේ. අන්නේ පහළ වෙන චිත්ත චෛතසික පරම්පරාව හරහා පින්නතුනි ගොඩ නැගෙනවා මිසක් අපිට මම කියන සංඥාවක් පෙනෙන්නේ මට, ඇහෙන්නේ මට, දැනෙන්නේ මට කියලා. හැබැයි දැන් අපි තෝරගන්න වෙනවා පින්නතුනි ඔන්න ඔය පෙනීම කියන කාරණාව සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ඇහිම කියන කාරණාව සිද්ධ වෙන්නේ කොහොමද කියලා. දැනීම කියන කාරණාව සිද්ධ වෙන්නේ කොහොමද කියලා. පින්නතුනි මේ යම් කිසි පෙනීමක් තියෙනවා නම් ඇහිමක් තියෙනවා නම් දැනීමක් තියෙනවා නම් අපි හිතන් ඉන්න කොහොමද මගේ ඇහැට තමයි මේ රූපේ පේන්නේ ඒ රූපේ පේනකොට පින්නතුනි කවුරු හරි කෙනෙක් මම කියලා මේක ඇතුලේ ඇති තීරණ ගන්නට කවුරු හරි කෙනෙක් මේක ඇතුලේ ඇති හිතන්ට ඔය විදිහට තමයි අපි හිතාගෙන ඉන්නේ දැන් අපි තෝරගන්නට වෙනවා පින්නතුනි ඇහැට රූපයක් ගැටෙන මොහොතේදී කනට ශබ්දයක් ගැටෙන මොහොතේදී නාසයට ගන්ධයක් ගැටෙන මොහොතේදී දිවට රසයක් ගැටෙන මොහොතේදී පින්නතුනි ඒ රූපේ බලන කවුරු හරි කෙනෙක් ඉන්නවද මේක ඇතුලේ ඒ සද්දය අහන කවුරු හරි කෙනෙක් ඉන්නවද මේක ඇතුලේ ඒ රසය විඳින කවුරු හරි කෙනෙක් ඉන්නවද මේක ඇතුලේ ඒ ශබ්දය අහන කවුරු හරි කෙනෙක් ඉන්නවද මේක ඇතුලේ කියන එක පින්නතුනි තෝරගන්න වෙනවා අපි දැන් පින්නතුනි පළමුවෙන්ම මෙන්න මේ කියන ස්වභාවය අඳුනගන්නට වෙනවා මේ පෙනීම සිද්ධ වෙන්නේ කොහොමද පෙනෙන්නේ කොතනින්ද පෙනෙන්නේ කාටද කියලා ඇහිම සිද්ධ වෙන්නේ කොහොමද ඇහෙන්නේ කොතනින්ද ඇහෙන්නේ කාටද කියලා අපි පින්නතුන් හිතන් ඉන්නේ කොහොමද මේ ලේ ඇට මස්නාර වලින් හැදිච්ච ඇහෙන් තමයි රූපේ පේන්නේ ඒ රූපේ බලන කවුරු හරි මම කියලා කෙනෙක් මේක ඇතුලේ රිංගගෙන ඇති. ඕම තමයි හිතන් ඉන්නේ. ඔන්න ඔය දෘෂ්ටියේ තුල ඉඳලා තමයි අර රූපේ මට නේද පෙනුනේ. ඒ ශබ්දේ මට නේද ඇහුනේ. ඒ ගන්ධේ මට නේද දැනුනේ. ඒ රසය මට නේද දැනුනේ කියලා පින්නතුණී අර මම කියන දෘෂ්ටිය ගොඩ නැගෙන්නේ. මගේ කියන දෘෂ්ටිය ගොඩ නැගෙන්නේ. දැන් අපි තෝරගෙන බලමු මේ විදිහට. පින්නතුනි දැන් අපි බැලුවොත් එම උපමාවක් විදිහට අරගෙන අපි හිතමුකු පින්නතුනි ගහක හෙවණැල්ලක් මහ පොළොවට වැටිලා තියෙනවා. එතකොට ওই හෙවණැල්ල දිහා බලලා පින්නතුනි කාට හරි කියන්න පුළුවන් කමක් තියනවද? ওই හෙවණැල්ල අයිති ගහට කියලා. ওই හෙවණැල්ල අයිති මහ පොළොවට කියලා. ওই හෙවණැල්ල අයිති ආලෝකයට කියලා. කියන්න පුළුවන් කමක් නැහැ. ඇයි කියන්න බැරි? පින්නතුනි ආලෝකය හරි ගහ හරි මහ පොළොව හරි කියන හේතු තුනෙන් එකක් නැති වුණොත් මොකද්ද වෙන්නේ? ඔන්න ඔය හේතු තුනෙන් එකක් හරි නැති වෙලා ගියොත් අර හෙවණැල්ල කියන කාරණාවක් විද්‍යාමාන වෙන්නේ නැහැ. එහෙනම් හෙවණැල්ල කියන කාරණාව විද්‍යාමාන වෙන්නෙම අර හේතු තුන නිසාද නැද්ද? අන්න අර හේතු තුන ඇසුරු කරගෙන තමයි හෙවණැල්ල කියන කාරණා විද්‍යාමාන වෙන්නේ. අපිට පුළුවන් වෙයිද ආලෝකයෙන් හරි ගහෙන් හරි මහ පොළවෙන් හරි අර හෙවණැල්ල වෙන් කරලා අරගෙන යන්න කාට හරි පුළුවන් වෙයිද? එහෙනම් ගහ කිව්වොත් එහෙම හෙවණැල්ල මට අයිති කියලා. පින්නතුනේ අපිට පුළුවන් වෙයිද ගහෙන් හෙවණැල්ල ගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ආලෝකය කිව්වොත් එහෙම හෙවණැල්ල අයිති කියලා. ආලෝකයෙන් පුළුවන් වෙයිද හෙවණැල්ල ගන්නට? ඒත් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මහ පොළොව කිව්වොත් හෙවණැල්ල මට අයිති කියලා. පුළුවන් වෙයිද පින්නතුනි අර මහ පොළොවෙන් හෙවණැල්ල වෙන් කරලා ගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඔය හේතු තුන ඇසුරු කරගෙන මොකද්ද වෙලා තියෙන්නේ? හෙවණැල්ල හට අරගෙන තියෙනවා. එහෙනම් අපිට පුළුවන් දොයි හෙවණැල්ලට අයිතිකාරත්වයක් පනවන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම පින්නතුනි බලන්ට වෙනවා මෙන්න මේ ගොඩ නැගිච්ච හෙවණැල්ල අර අපිට ඕන ඕන විදිහට පින්නතුනි හිතුවොත් වසඟ කරගන්නට නතු කරගන්නට ඔය හෙවණැල්ල වෙන් කරලා අරගෙන යන්නට පාලනය කරන්නට පුළුවන් වෙයිද? එහෙම පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඔක තෝරගන්නවා. එහෙනම් ගහෙන් හෙවණැල්ල ගන්නට බෑ. මහ පොළවෙන් හෙවණැල්ල ගන්නටත් බෑ. ආලෝකයෙන් හෙවණැල්ල ගන්නටත් බෑ. හැබැයි මෙන්න මේ කරුණු තුන එකින් එකට මොකද්ද වෙන්නේ? හේතුකාරක වෙලා ඒ තුලින් හෙවණැල්ලක් විද්‍යාමාන වෙනවා. එහෙනම් අපි තෝරගන්නට වෙනවා. ඔන්න ඔය ගොඩ නැගිච්ච ඡායා මාත්‍රයේ පින්නතුනි කිසිසේත්ම අයිතිවාසිකමක් දෙන්න අයිතියක් පවරන්න පුළුවන් එකක් හිම නෙවෙයි. ඕක තෝරගන්නවා. ඊළඟට අපි බලන්න වෙනවා එහෙමනම් ඇහැට පුළුවන් ද පින්නතුනි තනියෙන් පෙනීම ගෙනල්ලා දෙන්න. පුළුවන් කමක් නැහැ. එහෙනම් ඒකාන්ත වශයෙන් ඇහැට රූපයක් ගැටෙන්න වෙනවා. එතකොට 60 රූපයක් ගැටුනේ නැත්තම් චක්කු විඥානයක් පහළ වෙන්නේ නැහැ. මේ තුන්දෙනාගේ පින්නතුනි ස්පර්ශය නිසා ඔබ දැනගන්නවා මිසක් වේදනාව හරහා පින්නතුනි මෙන්න මේ පෙනීම කියන දැනීම මාත්‍රය වෙන කිසිම ක්‍රමවේදයක් නැහැ පෙනීම කියන කාරණාව දැනගන්නට එහෙනම් අපි තෝරගන්නට වෙනවා මෙන්න මේ ඇහැ කියන කොටසේ පින්නතුනි ලේයට මස් නාර වලින් හැදිච්ච ඇහැ ආලෝකයක් වැටුනේ නැත්තම් පින්නතුනි අර චක්කු කියන කොටස අවදි වෙන්නේත් නැහැ. එතකොට අපි තෝරගන්න වෙනවා ඔය පෙනීම කියන කාරණාවට සහාය වෙනවද නැද්ද ආලෝකය කියන කාරණාව. ඒක සහජාත විදිහට පින්නතුනි ප්‍රත්‍ය වෙනවා පෙනීම කියන කාරණාව හටගන්නට එනම් තෝරගන්නට වෙනවා මෙතනදී ඇහැ තිබුණාට රූපේ තිබුණාට නිකම්ම නිකම් පින්නතුණි ඇහැට රූපය ගැටෙන්න අවස්ථාව සැලසුනේ නැත්තම් පෙනීමක් හටගන්නේ නැහැ. ඔන්න ඔය ඇහැට රූපේ ගැටුණු අවස්ථාවේදී තමයි පින්නතුණි චක්කු විඥාණය ගොඩ නැගිලා ඔන්න ඔය තුන් දෙනාම හේතුකාරක කරගෙන පින්නතුනි පහළ වෙනවා නම් පහළ වෙන්නේ පෙනීම කියන කාරණාව. එහෙනම් අපි තෝරාගෙන බැලුවොත් එම මේ පෙනීම කියන සංඥාව පින්නතුනි ඇහැට අයිතිද රූපයට අයිතිද විඥාණයට අයිතිද කියලා ඇහුවොත් එනම් මේ පෙනීම කියන ක්‍රියාවලිය පින්නතුනි ඇහෙන් වෙන් කළා ගන්නටවත් රූපයෙන් වෙන් කළා ගන්නටවත් චක්කු විඥාණයෙන් වෙන් කළා ගන්නටවත් පුළුවන් කමක් ලැබෙනවද? පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් තෝරගන්නට වෙනවා මේ ලේහැට මස් නහර වලින් එම නැත්තම් සතර මහා භූතයන්ගෙන් සකස් වෙච්චි මේ රූප කයටවත් සතර මහා භූතයන්ගෙන් සකස් වෙච්චි අර බාහිර වර්ණ රූපයටවත් පින්නතුනි ඒ දෙක ඇසුරු කරගෙන ගොඩ නැගිච්චි විඥාන ශක්තියක් තියෙනවා නම් මේකත් පින්නතුනි ධාතු ඇසුරු කරගෙනමයි පවතින්නේ. එහෙනම් අපි තෝරගන්න වෙන ඔය සකස් වෙච්චි විඥානයේ කියන එක පින්නතුනි අපි කියන්නේ භූත ඇසුරු කරගෙන පවතිනවා කියලා පින්නතුනි එකට හේතුවක් තියෙනවා. මොකද අපි තෝරගන්න වෙනවා මේ ලේයර් මස් නාර වලින් හැදිච්ච ඇහත් රූප කියන කොටසත් වින්නතුනි දෙකම සතර මහා භූතය ඇසුරු කරගෙනමයි පවතින්නේ. ඔන්න ඔය ඇසුරු කරගෙන පවතින දෙක එකිනෙකට ඝෂ්ඨණය වෙලා ඒකේ ශක්තියක් වශයෙන් තමයි පින්නතුනි විඥානයක් කියන එක පහළ වෙන්නේ. ඊට පස්සේ පින්නතුනි ඔන්න ඔය තුන්දෙනාගේ එකතුවෙන් තමයි වේදනාවක් විදිහට පින්නතුනි අපිට දනවනවා සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන් දනවන වේදනාව තමයි පින්නතුනේ අපිට ගොඩ නැගිලා එන්නේ පෙනීම මාත්‍රයක් විදිහට ඔක තෝරගන්න වෙනවා. එතකොට පෙනීම කියලා අපි හැඳින්නුවත් ඇහිීම කියලා හැඳින්නුවත් දැනීම කියලා හැඳින්නුවත් පින්නතුනේ ඔක්කොම ගොඩ නැගෙන්නේ චිත්ත මට්ටමින්. මොකද පෙනීම කියලා පින්නතුනි ගොඩ නැගෙන්නේ හිතක්. පෙනෙනවා කියලා හිතක්මයි පහළ වෙන්නේ. එහෙනම් දැන් තෝරගන්න වෙනවා. ඔන්න ඔය විදිහට තමයි පින්නතුනි පෙනීම කියන එක ගොඩ නැගිලා තියෙන්නේ. අපි පැනෙවුවොත් එහෙම පින්නතුනි අර හෙවණැල්ලේ උපමාව ඇසුරෙන් වගේ මේ පෙනෙනවා කියන කාරණාව පින්නතුනේ අයිති මේ ලේයටමත් නහර කොටසටද එහෙම නැත්නම් රූපෙටද එහෙම නැත්නම් චක්කු විඥාණයටද පණවන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අන්න අයර ඇහැයි රූපයයි එකින් එකට ප්‍රත්‍ය වෙලා ඒතලින් ගොඩ නැගෙන චක්කු විඥාණය ඇසුරු කරගෙන පින්නතුනි මෙන්න මේ තුන් දෙනාගේ ස්පර්ශය තුලිනුයි මේ වේදනාව කියන එක දනවන්නේ. එහෙම නැතුව පින්නතුනි අපිට තනි අයිතියක් දෙන්න පුළුවන් කමක් නැහැ. අන්න අහවල් තැනින් පෙනුනේ. අහවලාට පෙනුනේ කියලා පින්නතුනි පණවන්ට පුළුවන්ද? පණවන්ට බෑ. අපි මොකද්ද කරන්නේ? පෙනුනේ මට මට කියලා කියනවා. හැබැයි පින්නතුනි පෙනුන මම කොහෙද ඉන්නේ කියලා කල්පනා කරලා බැලුවොත් එහෙම මමෙක් හොයන්ට නැහැ පින්නතුනි. දැන් ඕක තෝරගන්න වෙනවා. අපි උපමාවක් ඇසුරු කරගෙන මෙන්න මේක තෝරගමු කොයි විදිහටද මේ නැති දෙයක් ඇති විදිහට විද්‍යාමාන වෙන්නේ කියලා. දැන් අපිට පින්නතුනි තේරෙනවා අපි හිතනවා අවිද්‍යාව නිසා ඇහැක් කනක් නාසයක් දිවක් ශරීරයක් දරාගත්ත සත්වයෙක් ඉන්නවා පුජ්‍යලයක් ඉන්නවා කියලා. හැබැයි අපි තෝරගන්න ඕනි පින්නතුනි මේ ඇහැ කියන කාරණාව ඉපදිලා නිරෝධ වෙන්න ධර්මයක් මිසක එනම් මේ බුදු පියාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි ඇහැ උපදින සුළුයි ඉපිද නිරෝධ වෙන සුළුයි කන ඉපදෙන සුළුයි ඉපිද නිරෝධ වෙන සුළුයි නාසය ඉපදෙන සුළුයි ඉපිද නිරෝධ වෙන සුළුයි පින්නතුනි එතකොට ගන්ට වෙනවා මේ ඇහැ කියලා කියන්නේ මේ ලේ ඇටමස්නහර කොටසට විතරක් නෙවෙයි. ඇහැ කියන්නේ පේන නිසාද නැද්ද? පේන නිසා. කන කියන්නේ ඇහෙන නිසා. දිව කියන්නේ රස දැනෙන නිසා. එහෙනම් තෝරගන්න වෙනවා. ඔන්න ඔය පෙනීම සකස් කරන ක්‍රියාවලියටයි ඇහැ කියලා කියන්නේ. ඒ නිසයි පින්නතුනි පෙන්වන්නේ මේ ඇහැ අනිදස්සනයි අප්පටිගයි. මේ ඇහැ පේන එකක්වත් අල්ලන්න පුළුවන් එකක්වත් නොවේයි කියලා. එහෙනම් අපි තෝරගන්න ඕනි අන්න අර චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා. පින්නතුනි මෙන්න මෙතනදී අපි තෝරගන්න වෙනවා මේ ඇහැට රූප ගෂ්ඨනේ වෙලා ඒ තුලින් සකස්widetilde විඥානයේ ඇසුරු කරගෙන මේ තුන්දෙනාගේ ස්පර්ශයෙන් ධනවන ඔන්න ඔය දැන ගැනීම කියන ක්‍රියාවලියටයි පින්නතුනි ඇහැ කියලා අපි කියන්නේ. එනම් තෝරගන්න වෙනවා. ඔන්න ඔය පෙනීම කියන කාරණාව පින්නතුනි අපිට පණවන්න පුළුවන් කමක් නැහැ. අහවලාට අයිති අහවල් තැනින් පෙනුනේ කියලා. එහෙනම් ඔය පෙනීමක් විදිහට පින්නතුනි අපිට පහළ වෙනවා නම් පහළ වෙන්නේ යමක් චිත්ත චෛතසික මට්ටමින්. අන්නේ චිත්ත මට්ටමින් තමයි පින්නතුනි මේ පෙනීම කියන කාරණාව අපි අඳුන ගන්නවා නම් අඳුනගෙන තියෙන්නේ. දැන ගන්නවා නම් දැනගෙන තියෙන්නේ. අන්නේ චිත්ත කියන ස්වභාවයේ පින්නතුනි ගොඩ නැගෙන්නේ ඇහැට රූපයක් ගැටිලා ඒ තුලින් තමයි පින්නතුනි ගොඩ නැගෙන්නේ ඔන්න ඔය කියන චිත්ත මට්ටම අන්නේ චිත්ත මට්ටම අපි තෝරගන්න වෙනවා පින්නතුනි අපිට වේදනාවක් විදියට පහල කළා දෙන තැනට එනකොට පංචස්කන්ධය පහල කරනකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් ඔන්න ඔතනදී පින්නතුනි ඇහැට රූප ගැටිලා ඒ තුලින් රූපස්කන්ධයක් ගොඩනැගිලා <clears throat> ඒ සතර මහා ධාතු ගැටීමෙන් පින්නතුනි ඇතිවෙන්නා වූ යමක් තියෙනවා නම් දැනීමක් මෙන්න මේක ධනවන එකට කියනවා පින්නතුනි වේදනාව කියලා මෙන්න මේක සංඥාව හරහා අරගෙන පින්නතුනි සංස්කාර කරනවා සකස් කරනවා මේක පින්නතුනි සකස් කරන්නේ වෙන මොකකටවත් අනුකූලව නෙවෙයි මේක සකස් කරන්නේ මර කර්ම භවයට අනුකූලව. කර්ම භවයට අනුකූලව සකස් කළා පින්නතුනි එළියට දෙනවා විඥානයේ තුලින් જાතියක්. අන්න ඒක තමයි පින්නතුනි වේදනාව දනවන්නේ. ඔන්න එවැනි ක්‍රියාවලියක් මේක ඇතුලේ තියෙනවා. අපි පින්නතුනි පළමු කොටම මේක තෝරගන්න ඕනි මේ විදිහට ඔන්න ඔය රූපේ පේනවා කියන කාරණාව ශබ්ද ඇහෙනවා කියන කාරණාව ගන්ධ දැනෙනවා කියන කාරණාව රස දැනෙනවා ස්පර්ශ දැනෙනවා කියන කාරණාව පින්නතුනි ඇහැට අයිතිත් නැති රූපෙට අයිතිත් නැති චක්කු විඥාණයට අයිතිත් නැති කනට අයිතිත් නැති ශබ්දයට අයිතිත් නැති සෝත විඥාණයට අයිතිත් නැති පින්නතුනි හැබැයි මෙන්න මේවා එකින් එකට ප්‍රත්‍ය වෙලා ගොඩ නැගෙන මායාවක් තමයි පින්නතුනි අපි ඔය පෙනෙනවා ඇහෙනවා දැනෙනවා කියලා කියන්නේ. එතකොට තෝරගන්න වෙනවා. ඔය පෙනෙනවා ඇහෙනවා දැනෙනවා කියලා කියන්නේ පින්නතුනි අර පහල කරන විපාක වේදනාවට. එහෙනම් ඇහැට රූප කනට සද්ද නාසයට ගන්ධ ගැටිලා පින්නතුනි ගොඩනගලා දෙනවා නම් පින්නතුනි ප්‍රියයි මధుරයි කියලා යම් වේදනාවක් මෙන්න මේ ප්‍රියයි මధుරයි කියලා ගොඩනගලා දෙන තැන පින්නතුනි අපි තෝරගන්න වෙනවා කාටවත් දැනුණා නෙවෙයි කවුරුත් ගොඩ නැගුවා නෙවෙයි ඉබේ සිද්ධ වුණත් නෙවෙයි මේක පින්නතුනි පටිච්ච සමුප්පන්නව ගොඩ නැගුණා එනම් පටිච්ච සමුප්පන්නයි කියලා කිව්වේ පින්නතුනි මෙතන තෝරගන්න වෙනවා ඇහැට රූප ගැළපිලා බැඳිලා පින්නතුනි ඒ තුලින් තමයි මේක පහල කළා දුන්නේ කනට ශබ්ද ගැළපිලා නාසිට ගන්ධ ගැළපිලා දිවට රස ගැළපිලා ඒ තුලින් පින්නතුනි පහල කළා චක්කු විඥාන සෝත විඥාන ඝාන විඥාන දිව්‍යා විඥාන කාය විඥාන කියලා. මෙන්න මේ තුන් දෙනා ඇසුරු කරගෙනයි පින්නතුනි අර වේදනාව කියන කාරණාව දැනෙව්වේ. එහෙනම් අපි තෝරා අරගෙන බැලුවොත් එහෙම අපි කාටවත් කියන්න පුළුවන්ද යම් කිසි තැනකින් පින්නතුනි පෙනීමක් ඇහිීමක් දැනීමක් එහෙම නැත්නම් අර පහළ වෙන වේදනාව පින්නතුනි අහවල් තැන තිබුණේ අහවලා හැදුවේ අහවලාට දැනුනේ කියලා පින්නතුණි කියන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ නිසයි බුදු පියාණන් වහන්සේ පැහැදිලි කළේ මේ පහළ කරන විඥාණය මහ මායාවක් මුලාවක් කියලා. අපි මෙච්චරකන් දරාගෙන හිටියා ඒ වේදනාව දැනෙන්නේ මට. එහෙම නැත්තම් පෙනෙන්නේ මට. ඇහෙන්නේ මට. රස දැනෙන්නේ මට ස්පර්ශය දැනෙන්නේ මට හැබැයි පින්නතුනි අපිට මම කියන කෙනා වෙන් කරලා ගන්න තැනක් කොතනකවත් නැහැ. එහෙනම් අර ඇහැට රූප කනට සද්ද ආදී වශයෙන් පින්නතුනි ගැටීම හේතුකාරක කරගෙන පටිච්ච සමුප්පන්නව මෙවැනි ක්‍රියාවලියක් ගොඩ නැගුණා මිසක ඒකට පුළුවන් ද පින්නතුනි පුජ්‍යල ස්වභාවයෙන් අයිතිකාරත්වයක් හඟවලා දෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. දැන් ඊළඟට අපි තෝරගන්න වෙනවා කොයි විදිහටද පින්නතුනි අර ඇහැ ඉපදෙලා නිරෝධ වෙනවා කියලා කිව්වේ ඇයි? කන ඉපදිලා නිරෝධ වෙනවා කියලා කිව්වේ ඇයි? නාසය ඉපදිලා නිරෝධ වෙනවා කියලා කිව්වේ ඇයි? දිව ඉපදිලා නිරෝධ වෙනවා කිව්වේ ඇයි? ඕක තෝරගන්න වෙනවා. ඕකට පින්නතුනේ අපි උපමාවක් අරගෙන බැලුවොත් එහෙම අපි මෙන්න මෙවැනි උපමාවක් ගමු. පින්නතුනේ අපි හිතමුකෝ බත් කියලා. දැන් එතකොට මේ බත් කියන එකේ පින්නතුනේ ඔය ඇත්තන්ට මේ බත් කියලා ගත්තම මේ බත්වල තියෙන වර්ණයක් තියනවද නැද්ද? වර්ණයක් තියෙනවා. මේ වර්ණයේ පින්නතුනි තියෙන්නේ අර සතර මහා ධාතු ඇසුරු කරගෙනද නැද්ද? ඇසුරු කරගෙන වර්ණයක් තියෙනවා. එතකොට පින්නතුනි මේක හඳුන්වන නමකුත් තියනවද නැද්ද? නමක් තියෙන බත් කියලා හඳුන්වනවා. දැන් මේකට ගන්ධයක් තියනවද නැද්ද? ගන්ධයක් තියෙනවා. රසයක් තියෙනවා. එහෙනම් දැන් බලන්න ඕන වර්ණ ගන්ධ රස ඕජා පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ සුද්දාෂ්ටකයේ අසුරු කරගෙන තමයි පින්නතුනි බත් කියන එක අපිට ගොඩ නැගිලා තියෙන්නේ. එනම් හේතු ගොඩක එකතුවක් විදිහට තමයි එතනත් බත් කියන යමක් විද්‍යාමාන වෙලා තියෙන්නේ. දැන් අපි තෝරගන්න වෙනවා පින්නතුනි මේ බත් කියන එක පින්නතුනි අපිට මුණ ගැහෙන්නේ කොහොමද කියලා. මේක බලන්න වෙනවා. දැන් මේ බත් කියන හඬ පින්නතුනි අපිට ඇහෙන්නේ දැනගන්න ලැබුණේ මොකක් හරහාද? සෝත විඥානයේ හරහා. එතකොට අපිට පින්නතුනි මේ බත් කියන හඬ ඇහුනේ එහෙනම් මේ හඬ කියන එක ජනිත උනේ අර කනට ශබ්දයේ ගැටිලා ඒ තුලින් පින්නතුනි විඥානයේ පහල කරනකොට අර අපි බත් කියලා ගත්ත සංඥා මාත්‍රය ඇසුරු කරගෙන පින්නතුනේ අපිට ගොඩ නැගුණා ඇතුලේ බත් කියලා හඬක්. ඊට පස්සේ මේ බත් කියන තන පින්නතුනේ අපි දැකගත්තන දැකගත්තේ වර්ණ මාත්‍රයක්ද නැද්ද? වර්ණ සටහනක් දැනගත්තා. මේක දැනගත්තේ පින්නතුනි චක්කු විඤ්ඤාණය හරහාද නැද්ද? චක්කු විඤ්ඤාණය හරහා. එතකොට බත්වල රස කියන එක දැනගත්තනම් දැනගත්තේ මොකක් හරහාද? දිවට අර රස ගැටිලා ඒ තුලින් පහළ විච්ච දිව්‍යා විඥානයේ හරහා ඒ බත්වල සුවඳ කියන එක දැනගත්ත නම් දැනගත්තේ මොකක් හරහාද? නාසයට ගන්ධ ගැටිලා ඒ හරහා ගොඩනැගිච්ච ගාන විඥාණය හරහා. බත්වල ස්පර්ශය කියලා යමක් දැනගත්ත නම් දැනගත්තේ මොකක් හරහාද? අන්න කයට පොට්ටබ්බේ ගැටිලා ඒ හරහා දැනිච්ච ස්පර්ශය හරහා. දැන් අපි තෝරගන්න වෙනවා. එකවර පහළ වෙන්නේ එක විඥානයයිද නැද්ද? එකවර පහළ වෙන්නේ එක විඥානයක් විතරයි. දැන් තෝරගන්න බලනවා. එහෙනම් චක්කු විඥානය පහළ වෙනකොට පින්නතුනි අනිත් විඥාන සියල්ලම නිරෝධ වෙලයි තියෙන්නේ. නෑ එකවර පහළ වෙන්න පුළුවන් එක දැන ගැනීම මාත්‍රයක්. එක විඥාන ශක්තියයි. එහෙනම් තෝරගන්න වෙනවා පින්නතුනි චක්කු විඥානයේ තුලින් බද්ද හම්බුනේ වර්ණ සටහනක්ද? වර්ණ සටහනක්. සෝත විඥානයේ තුලින් ආවේ ශබ්දයක් විතරද නැද්ද? බත් කියලා හඬක් ආවා. එතකොට පින්නතුනි ගාන විඥානයේ තුලින් මොකක්ද ආවේ? සුවඳක් ආවා, ගන්ධය ආවා. දිව්‍ය විඥානයේ තුලින් රසය කියන එක ආවා. කාය විඥාණය තුලින් ස්පර්ශය කියන එක දැන් මෙහෙම තෝරගමු. එතකොට පින්නතුනි වර්ණ සටහන කියන එක අපි පින්නතුනි දැක ගන්නකොටම අපිට පින්නතුනි තෝරගන්නට වෙනවා අර සෝත විඥානයේ හරහා බත් කියලා අහගත්ත සංඥා මාත්‍රයේද නැද්ද පහල කරලා දෙන්නේ ඒක පහල කරනවා එහෙනම් අපි තෝරගත්තොත් පින්නතුනි මෙන්න මේ විදිහට තමයි චක්කායතන මනෝද්වාරය සෝතායතන මනෝද්වාර ගානායතන මනෝද්වාර දිව්‍යායතන මනෝද්වාර කායායතන මනෝද්වාර තුලින් අපිට පින්නතුනි ඔන්න ඔය බත් කියලා යමක් ගොඩ නගලා දුන්නට එකවර පහළ වෙන්නේ එක විඥානයක් නම් පින්නතුනි තෝරගන්නට වෙනවා මෙන්න මේක පින්නතුරේ අර මනෝ ආවර්ජන තුලින් බත් කියලා දෙයක් පින්නතුනි ගොඩනගලා විද්‍යාමාන කළා දුන්නට බත් කියලා දෙයක් පින්නතුනි මුණ ගැහිච්ච සත්වේ පුජ්‍යලේක් සත්‍ය වශයෙන් නැහැ. ඔක තෝරගන්න වෙනවා. එනම් මේ බත් කියන කාරණාව පින්නතුනි හදලා දීලා තියෙන්නේ මොකෙන්ද? විඥාන පහක එකතුවකින්ද නැද්ද? එහෙනම් පින්නතුනි විඥාන පහක එකතුව කියලා කිව්වට ඔය චක්කු විඥානයේ පින්නතුනි හටගෙන ඉතිරි නැතුවම නිරෝධ වෙනවා. සෝත විඥානයේ හටගෙන ඉතිරි නැතුවම නිරෝධ වෙනවා. හැබැයි පින්නතුනි අර පංචද්වා වර්ජනයේ තුලින් මතක සටහනක් විදියට ආවර්ජනය කළා. බත් කියලා සංඥා මාත්‍රයක් සිතුවිල්ලකින් පහල කළා දෙනවා. එතකොට අපි තෝරගන්න වෙනවා බත් කියලා යමක් වින්නතුනි සත්‍ය වශයෙන් මුණ ගැහිලා නැති බවයි සත්‍යය. එතකොට තෝරගන්න වෙනවා මේ බත් කියන එක පින්නතුනි දැකගත් හඳුනගත් පුජ්‍යලේ කියලා පින්නතුනි විද්‍යාමාන වෙන්න සත්‍ය වශයෙන් මේක ඇතුලේ කෙනෙක් ඉඳලා නැහැ. අන්නර පහළ විකි විඥාන පහේ එකතුව මතක සටහනක් ඇසුරෙන් ආවර්ජනය කළා පින්නතුනි දෙනකොට අපි මුලාවටපත් වෙන මොකද්ද? බත් හම්බ වුණා කියලා. ඔන්න ඕකට හේතුව තමයි පින්නතුනි මෙන්න මේ චක්කු විඥානය හටගෙන නිරෝධ වෙනකොට පින්නතුනි ඊළඟට සෝත විඥානය හටගෙන නිරෝධ වෙනවා. මෙන්න මේ ආයතන පින්නතුනි එකිනෙකට හටගෙන නිරෝධ වෙන වේගයක් තියෙනවා. මෙන්න මේ වේගය නිසා පින්නතුනේ අපිට මේක සත්‍යයේ පුජ්‍යලයක් විදිහට විද්‍යාමාන වෙනවා. දැන් අපි මේකට උපමාවක් වශයෙන් ගත්තොත් ගිනි බෝලයක් තියෙනවා. මේ ගිනි බෝලේ මහා වේගෙන් කරකවනවා. කරකවනකොට ගිනි වලල්ලක් විද්‍යාමාන වෙනවද නැද්ද? ගිනි වලල්ලක් විද්‍යාමාන වෙනවා. හැබැයි පින්නතුනේ එතන ගිනි වලල්ලක් තියනවද? ගිනි වලල්ලක් නැහැ. දැන් කාට හරි කියන්න පුළුවන්ද? ඔය ගිනි බෝලේ ගිනි වලල්ලේ උතුරු පැත්තේ දැන් තියෙන්නේ. දකුණු පැත්තේ තියෙන්නේ. නැගිනහිර පැත්තේ තියෙන්නේ. බටහිර පැත්තේ තියෙන්නේ. වේගෙන් කැරගෙනකොට පින්නතුනි පනවන්න පුළුවන්ද? ගිනි බෝලේ අහවල් තැන තියෙන්නේ කියලා. පනවන්න බෑ. ඔන්න ඔය වගේ පින්නතුනේ අපි තෝරගන්න වෙනවා. අන්න අර ඇහැ ඉපදිලා නිරෝධ වෙලා, කන ඉපදිලා නිරෝධ වෙලා. එතන එතනම පින්නතුනේ මේවා හටගෙන නිරෝධ වෙන වේගය නිසා මෙන්න මේ වේගය ගත්තොත් පින්නතුනේ තප්පරෙන් ලක්ෂෙන් කෝටියෙන් පංගුවකටත් වැඩිය මා වේගකින් පින්නතුනේ මොකද්ද වෙන්නේ? මේ ටික එතන එතනම හටගෙන නිරෝධ වෙවි නිරෝධ වෙවි යනවා. හැබැයි පින්නතුනේ අර මනෝ ආවර්ජන තුලින් අපි තෝරගන්න වෙනවා. අපිට ගෙනල්ලා දෙනවා හේතු පටිච්ච සමුප්පාද ප්‍රත්‍ය පටිච්ච සමුප්පාද සම්පයුත්ත පටිච්ච සමුප්පාද අඤ්ඤමඤ්ඤ පටිච්ච සමුප්පාද කියලා. මේක ඇතුලේ පින්නතුනි වචන වලින් නොතේරුණාට ඔන්න ඔය මහා ක්‍රියාවලියක් තුලින් යලි පින්නතුනි අර මතක සටහන ආවර්ජනය කර කර කර කර පින්නතුනි ගෙනල්ලා දෙනවා. මෙන්න මෙතන තමයි අපි සත්ව සංඥාවෙන් පුජ්‍යල සංඥාවෙන් අරගෙන දරාගෙන තියෙන්නේ. ඔන්න ඕක තෝරගන්නවා. එහෙනම් සත්‍ය වශයෙන් පින්නතුනි මේක ඇතුලේ බත් දැකපු කෙනෙක් ඉඳලා නැති එකයි සත්‍ය. පටිච්ච සමුප්පන්න ක්‍රියාදාමයක් ගොඩ නැගිලා තියෙනවා. ඔබ හිතාගෙන ඉන්නවා නම් පින්නතුනි මේ ලෝකේ බත් මුණ ගැහිලා තියෙනවා මට කියලා. එහෙම එකක් මෙතන වෙලා නැහැ. වෙලා තියෙන්නේ සෝත විඥාන, චක්කු විඥාන, ඝාන විඥාන, දිව්‍යා විඥාන එතන එතනම හටගෙන නිරෝධ වෙලා. හැබැයි අර පංචද්වා වර්ජන තුලින් පින්නතුනි පටිච්ච සමුප්පාද ක්‍රියාවලියක් ඇසුරු කරගෙන අන්න අර මතක සංඥාව ගෙනල්ලා දුන්නා මොකද්ද? බත් කියලා හැඟීම පහල කළා. අන්න එතනදී තමයි පින්නතුනේ අපි පුජ්‍යල සංඥාවෙන් ඝන සංඥාවෙන් අර අවිද්‍යාසගත දෘෂ්ටියේ ඉඳලා ගත්තා මොකද්ද? පෙනුනේ මට අනේ මේ බත් තමයි මට පෙනුනේ. හැබැයි ගත්තොත් පින්නතුනේ බත් හදලා තියෙන්නේ අන්න අර විඥාන පහේ එකතු වෙන්නේ නැද්ද? විඥාන පහේ එකතු බත් හඳුනා ගන්න මට්ටම එනකොට පින්නතුනේ ඔය විඥාන පහම නිරෝධ වෙලා අමුතුවෙන් පින්නතුනි මනෝ විඥානයක් පහළ කළා තමයි අපිට බත් කියන සංඥාව හඳුනා ගන්න තැනට එනකොට හඳුනා ගැනීම කරලා තියෙන්නේ. එහෙනම් තෝරගන්නවා මේක ඇතුලේ මහා ක්‍රියාවලියක් ක්‍රියාදාමයක් ගොඩ නැගිලා තියෙනවා. ඔන්න ඔය මුලාත්ම තමයි පින්නතුනි අපි අරගෙන තියෙන්නේ මොකද්ද? ලෝකය කියලා. එනම් පින්නතුනි ලෝකය කියන්නේ මොකටද? ලෝකය කියලා කියන්නේ පින්නතුනි මෙන්න මේ විඥාන ගොඩ නැගෙන ක්‍රියාවලිය. ඔන්න ඕක තුලින් තමයි අපිට පංචස්කන්ධ ලෝකය කියන එක ගොඩ නැගෙන්නේ. එතකොට චක්කායතනය හරහා පින්නතුනි ගොඩ නැගෙනවා නම් පංචස්කන්ධයක්. සෝතායතනය හරහා ගොඩ නැගෙනවා නම් පංචස්කන්ධයක්. මෙන්න මේවා පින්නතුනි එකිනෙකට ඉතිරි නැතිවම පින්නතුනි නිරෝධ වෙලා ගියත් අන්න අර පටිච්ච සමුප්පාද ක්‍රියාවලියක් තුලින් පටිච්ච සමුප්පාද චක්‍ර හතරක් ක්‍රියාත්මක කරලා පින්නතුනි ගෙනල්ලා දෙන මායාවක් විතරයි පින්නතුනි තෝරගන්න වෙනවා අපිට මේ ඝන සංඥාවෙන් ලෝකය කියන තැන මුණ ගැහෙන්නේ හම්බ වෙන්නේ ඕක තෝරගන්නවා එහෙනම් ඕක ගැන පින්නතුනි අනුමාන ඥානයක් හරි අපි පහල කරගෙන බලනවා මොකද්ද මේ පේනවා ඇහෙනවා දැනෙනවා කියන එක පටිච්ච සමුප්පන්නව ගොඩ නැගිලා තියෙනවා. එනම් මේ ඇහැ කන නාසය දිව ශරීරයක් දරාගත්ත සත්වයේ පුජ්‍යලේක් හිටියා නෙවෙයි. මෙන්න මේවා හටගෙන නිරෝධ වෙන වේගය නිසාම අපිට සත්වයේ පුජ්‍යලේක් විදිහට විද්‍යාමාන වුණා. ඕක තෝරගන්නවා. හැබැයි මේ තුල සත්‍ය වශයෙන්ම තිබිලා තියෙන්නේ දිට්ඨ සුතමුත විඤ්ඤාත ටිකක් ඒ දුට්ඨ දිට්ඨ සුතමුත විඤ්ඤාත කියන එකත් පටිච්ච සමුප්පන්නෝ ගොඩනග නගා දෙනවා. ඔක තෝරගන්නවා. එනම් මෙච්චර කාලයක් අපි දරාගෙන හිටියේ කොහොමද? දරන් හිටියේම මෙන්න මේ ක්‍රියාවලිය මම කරනවා. එහෙම නැත්නම් මේක තව දෙවියෙක් හරි කරනවා, බක්මෙක් හරි කරනවා, නැත්නම් කවුරු හරි කරවනවා. එහෙම නැත්නම් ඉබේ සිද්ධ වෙනවා. දැන් තෝරගන්න වෙනවා මේක ඉබේ සිද්ධ වෙනවත් නෙවෙයි කියලා. අර විපාක වශයෙන් අපිට જાතියක් පහළ වෙලා ඒකට අනුකූල රූපකයක් ලැබිලා අන්න මොකද්ද වෙන්නේ ඊට අනුරූපීව රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ලබන්ට සුදුසු පරිසරයක් ලැබිලා අනේ පරිසරය එකිනෙකට හේතුකාරක වෙලා ඇහැට රූප කනට සද්ද නාසයට ගන්ධ දිවට රස ආදී වශයෙන් ගැළපෙනකොට පින්නතුනි ඒ තුලින් අන්නාර චක්කු විඥාන සෝත විඥාන ගාහන විඥාන දිව්‍යා විඥාන කාය විඥාන කියන එක පහල කරනවා මෙන්න මේ ටික පින්නතුනි ඉතිරි නැතිව නිරෝධ වෙලා ගියත් අන්නාර මනෝ ద్వාරය හරහා පටිච්ච සමුප්පන්නව මොකද්ද වෙන්නේ අර අර කර්ම භවයේ තියෙන සංඛාර වලට අනුකූලව පින්නතුනි මොකක්ද වෙන්නේ විපාකයේ තුලින්ම අපිට වේදනාවක් දනවලා දෙනවා සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන් එනම් මෙන්න මේ වේදනාව තෝරගන්නට වෙනවා පින්නතුනි කවුරුවත් හැදුවත් නෙවෙයි ඉබේ සිද්ධ වුණත් නෙවෙයි මට දැනුණත් නෙවෙයි එනම් අපි මෙච්චර කාලයක් පින්නතුනි මුලාවටපත් වෙවි ගියේ මොකද්ද ප්‍රිය මధుර මනවඩන රූප සද්ද ගන්ධ රස ස්පර්ශයන් පස්සේ ඔන්න ඕක තුල ආස්වාදයක් ඇති අපිට පුළුවන් වෙයි ඔන්න ඕය ඕවාගෙන් අපි බලාපොරොත්තු වෙන සැපේ සුවේ සහනය ගන්නට කියලා. හැබැයි තෝරගන්නවා. පින්නතුනි මෙන්න මේ ආස්වාද නැමැති වේදනාව ඇහි තිබුණත් නෙවෙයි රූපේ තිබුණත් නෙවෙයි චක්කු විඥානේ තිබුණත් නෙවෙයි පින්නතුනි ඒ තුලින් මොකද්ද උනේ? ගොඩ නගලා පෙන්නපු මිරිඟුවක් මායාවක් මර උගුලක් විතරයි. එහෙනම් ඇහැට රූප ප්‍රත්‍ය වෙලා ඒ තුලින් ගොඩ නැගිච්ච චක්කු විඥානය ඇසුරු කරගෙන ඔන්න ඔතන පෙන්නනවා පින්නතුනි තින්නම් සංගති පස්සෝ. එහෙනම් මෙන්න මේ තුන් දෙනාගේ පින්නතුනි ගතියට අනුව එකතු වීමක් තියෙනවා. තෝරගන්න වෙනවා. එනම් මෙතනදී මේ සංගති කියලා කිව්වේ පින්නතුනි මෙන්න මේ ඇහැට රූප ගැටිලා පහළවිච චක්කු විඥානයේ තුල පින්නතුනි තියෙනවා අර කර්ම භවයට අනුව පින්නතුනි ගති නිමිති කියන ඒවා තියෙනවා ඔන්න ඔය ගති නිමිති එකතු කරලා තමයි වේදනාව කියන එක දනවලා දෙන්නේ. අපි හිතුවොත් දැන් ගත්තට පස්සේ පින්නතුනි මේ කෙනාගේ කෙනාගේ ගති රුව ගති බල ගති හඬ එකිනෙකට වෙනස්ද නැද්ද වෙනස් වෙලා තියෙනවා රුව නානාත්වයි හඬ නානාත්වයි එතකොට පින්නතුනි බලන්ට වෙනවා මේ ගති ගුණ ගති රුව ගති හඬ ගති බල අතර තියෙන සම්බන්ධය අපි පින්නතුනි අවිද්‍යා පත්‍යා සංඛාර කළා නම් යම් ගුණයකින් යම් කිසි දෘෂ්ටියකින් ඊට අනුකූලව පින්නතුනි සංඛාර නානාත්වයට අනුව විඥාන නානාත්වයක් හටගෙන ඊට අනුව පින්නතුනි කර්ම විපාක පිණිස කම්ම භවයක් සකස් වුණා. ඒ සකස් වුණේ පින්නතුනි අර සංඛාරවල නානාත්වයට අනුව. ඊට අනුකූල විපාක වශයෙන් අද මොකද්ද උනේ? අපිට අර කර්ම භවයට අනුව જાතියක් පහල කළා. එනම් තෝරගන්න වෙනවා. ඔය වේදනාව පින්නතුනි කෙනාගෙන් කෙනාට විපරිණාම ස්වභාවයක් ගන්නවා වෙනස් ස්වභාවයක් ගන්නවා. ඇයි මේ වෙනස් ස්වභාවයක් ගන්නෙ? කෙනෙකුට පින්නතුනි ප්‍රියයි මధుරයි වෙන ආරම්මණය. තව කෙනෙකුට අප්‍රිය අමුදුර වෙන්න පුළුවන්. තව කෙනෙකුට උපේක්ෂා සහගත වෙන්න පුළුවන්. මේකට හේතුව තමයි මෙන්න මේ ආරම්මණයේ පින්නතුනි විපාකයේ තුලින්ම නිර්මාණය කළා දෙනවා. මේකට හේතුව විපාකයේ වෙනස. මේකට තමයි පින්නතුනි නිරන්තරයෙන්ම උපමා ඇසුරෙන් පින්නතුනි පැහැදිලි කරලා දෙන්නේ. දැන් අපි හිතමුකෝ උපමාවක් අරගෙන පින්නතුනි පැහැදිලි කළොත් මේකට නිතරම දෙන උපමාවක් තියෙනවා බෙර හඬ. පින්නතුනි අපි ගත්තොත් බෙර පළුවක් තියෙනවා. මෙන්න මේ බෙර පළුවට අපි අතෙන් එකක් ගහනවා. ගහනකොට හඬක් නැගෙනවා. කෝටුවෙන් එකක් ගහනවා. ඒ ගහනකොටත් හඬක් නැගෙනවා. එතකොට යකඩ කෑල්ලකින් ගහනවා. ඒ ගහනකොටත් හඬක් නැගෙනවා. ප්ලාස්ටික් කෑල්ලකින් ගහනවා. එතකොටත් හඬක් නැගෙනවා. රබර් කෑල්ලකින් ගහනවා. එතකොටත් හඬක් නැගෙනවා. හැබැයි පින්නතුනි මේ හැම මොහොතකම එළියට ජනිත විචි හඬ එකක්ද එකිනෙකට වෙනස් වෙනවද? එකිනෙකට වෙනස් වෙනවා. ඒ වෙනසට හේතුව පින්නතුනේ අර එකිනෙකට ස්පර්ශ විච්ච ද්‍රව්‍යයන්ගේ තිබුණු ගුණේ වෙනසද නැද්ද? ගුණේ වෙනසට අනුව හටගත් හඬේ වෙනසක් තිබුණා. හැබැයි පින්නතුනි තෝරගන්න වෙනවා. හඬ කියන කාරණාව පින්නතුනි අන්නාර කෝටුවේවත් බෙරපළුවේවත් අතේවත් බෙරපළුවේවත් රබර් කෑල්ලෙවත් බෙරපළුවේවත් තිබුණා නෙවෙයි. මෙන්න මේක ගැටීම හේතුකාරක කරගෙන නැගුණද නැද්ද? නැගුණා. අන්න අර ගුණයට අනුව හඬක් නැගුණා. ඔන්න ඔය වගේ තෝරගන්න වෙනවා පින්නතුනි. ඔය ධනවන විපාක වේදනාව කියන එක රූප කයේ තිබුණවත් බාහිර රූපේ තිබුණවත් නෙවෙයි. තෝරගන්න ඕන ආධ්‍යාත්මික රූපෙ ටිකේවත් බාහිර රූප ටිකේවත් තිබුණා නෙවෙයි. හැබැයි ඕක ඇතුලේ තිබුණා යම්කිසි ගුණයක්. උතර ගුණයකට අනුවයි මේ ගතිරුවත් සකස් වෙලා තියෙන විඥාන ශක්තියකි. අන්න අර ගැටීම හේතුකාරක කරගෙන මොකද්ද උනේ? එතකොට පහල කරනවා නම් වේදනාවක්. ඔන්න ඔය වේදනාව පින්නතුනි ඇහි තිබුණවත්, රූපේ තිබුණවත්, කනේ තිබුණවත්, සද්දේ තිබුණවත්, නාසයේ තිබුණවත්, ගන්ධේ තිබුණවත් නෙවෙයි. හැබැයි මෙන්න මේ ටික එකිනෙකට ගැටීම හේතුකාරක කරගෙන මොකද්ද වෙන්නේ? අන්න ගොඩ නගලා දෙනවා. මෙන්න මේක මහා මායාවක්. අන්න අර බෙර හඬ පින්නතුනි බෙර පළුවට අයිති නෑ වගේ කෝටුවට අයිති නෑ වගේ මේ පහල කරපු වේදනාවත් පින්නතුනි එහෙම නැත්නම් ඔය පහල කරන ආස්වාද නැමැති වේදනාව මර උගුල පින්නතුනි ඔය ප්‍රියමధుර ස්වභාවය කියන එකට තමයි ලෝක සත්වෝ රැවටෙන්නේ මුලාවටපත් වෙන්නේ. ඒක ගන්නවද නැද්ද මට දැනුනේ. ඒක අහවල් තැන තිබුණේ. ඔය ආදි වශයෙන් ගන්නවා. පින්නතුනි ඒක අහවල් අහවල් තැන තිබුණු එකක්වත් මට දැනිච්ච එකක්වත්ද පටිච්ච සමුප්පන්නෝ ගොඩ නැගිච්චි මායාවක්ද ඔන්න පටිච්ච සමුප්පන්නව ගොඩ නැගිච්චි මායාවක් මිරිඟුවක් ඕක තෝරගන්නවා. එහෙනම් පින්නතුනේ අපි මොකද්ද කළේ? ඔන්න ඔය මායාවට රැවටිලා මුලාවටපත් වෙලා ඕක මම කියන මගේ කියන සංකල්පිත තැනින් අරගෙන ඕකට මත් වුණාද නැද්ද? ඕකට මත්විච්ච ගමන් පින්නතුනේ පුජ්‍යල කාමයේ කියන එක ගොඩ නැගෙන්න පටන් ගන්නවා. එහෙනම් තෝරගන්න ඔය පහල කරන විපාක ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තියෙනවා නම් ඔන්න ඔය කාරණාව පින්නතුනි කාම ගුණයක්. එහෙනම් ඕක තෝරගන්න ඕනි මහා ගින්නකට මුල පුරන්ට තියෙන හේතුවක්. ඕක තමයි පින්නතුනි මර උගුල කියලා කියන්නේ. මායාව කියලා කියන්නේ. අපි හැබැයි පින්නතුනි ඕක අඳුනගන්නේ නැතුව තෝරගන්නේ නැතිව ඕකෙන් බලාපොරොත්තු වුණාද නැද්ද සුවයක් ඕකෙන් බලාපොරොත්තු වුණාද නැද්ද සහනයක් බලාපොරොත්තු වුණා දැන් හිතලා බලන්නකෝ. ඔය ඇත්තෝ ප්‍රිය මధుර ಜಾති විදිහටද නැද්ද? ස්වාමි පුරුෂයා බිරිඳ දරුවෝ දේපල වතු පිට ඉඩකඩම් ලං කරගත්තේ ප්‍රිය මధుර ಜಾති විදිහට බොහොම ආස්වාදයක් ලබන්න පුළුවන් වෙයි සැපයක් ලබන්න පුළුවන් වෙයි සුවයක් ලබන්න පුළුවන් වෙයි සහනයක් ලබන්න පුළුවන් වෙයි කියන තැන ඉඳලායි ඔය ටික ලං කරගත්තේ අල්ලගත්තේ බදාගත්තේ හැබැයි පින්නතුනි ඒ ටික බදාගෙන දැන් තියෙන්නේ ව්‍යාපාර වෙනුවෙන් දේපල වෙනුවෙන් දුවදරුව වෙනුවෙන් ඔය ප්‍රියයි කියලා ලං කරගත්ත දේ වෙනුවෙන් පින්නතුනි ඈත්තන්ට තියෙන්නේ ඇත්තටම ගත්තොත් සහනයක් සුවයක්ද දැන් ලැබිලා තියෙන්නේ බරක් ගින්නක්ද තියෙන්නේ මහා බරක් තියෙන්නේ ගින්නක් තියෙන්නේ පෙලීමක් තියෙන්නේ ඒ වෙනුවෙන් පෙළෙනවා නිරන්තරයෙන්ම. දුවා දරුවා වෙනුවෙන් ව්‍යාපාර වෙනුවෙන්. එනම් ප්‍රියයි මధుරයි කියලා පින්නතුනි යමක් පහළ වෙනකොට අපි දකින්ට වෙනවා. මෙන්න මේක තමයි පින්නතුනි උපමහා කරලා පෙන්වුවේ. ඇවිලෙන ගින්නක් තියෙනවා පින්නතුනි. මෙන්න මේ ඇවිලෙන ගින්නට අපි ගෙනල්ලා දරකෝටු ගොඩක් උඩින් දානවා. දරකෝටු ගොඩක් ගෙනල්ලා දානවා. తాවකාලිකව පින්නතුනි ওই ගින්න යට යනවා. යට ගියාට අර දර මොකද්ද වෙන්නේ? රත් වෙවි රත් වෙවි කර වෙනකොට පින්නතුනි ආය ඇවිලෙන්න පටන් ගන්නවද නැද්ද? ඇවිලෙන්න පටන් ගන්නවා. එහෙනම් අපි තෝරගන්න වෙනවා. ඔය ඇත්තන්ට පින්නතුනි ඔය ප්‍රියයි මధుරයි කියලා යමක් පස්සේ හඹන් යන්ට හිතෙන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි. ඔය ඇත්තෝ පින්නතුනි සැප ලබන්නට කියලා හිතාගෙන නේද යන්නේ. එහෙනම් සැප ලබන්නට කියලා හිතාගෙන යන්න හේතුව ඇයි? નિરાයාසයෙන් ඔය ඇත්තෝ පෙලීමක ඉන්නවා. ගින්නක ඉන්නවා ඇයි ගින්නක ඉන්නවා කියලා කියන්නේ. ජාති ගින්නෙන්, ජරා ගින්නෙන්, මරණ ගින්නෙන්, ශෝක ගින්නෙන්, පරිදේව ගින්නෙන්, දුක්ඛ ගින්නෙන්, දෝමනස්ස ගින්නෙන්, උපායාස ගින්නෙන් පෙළෙනවද නැද්ද? පෙලි පෙලි ඉන්නවා. එහෙනම් ඕකේ පෙළෙන එකට දොයැත්තෝ කැමති ඔය පෙලීමෙන් නිදහස් වෙන්නද? පෙලීමෙන් නිදහස් වෙන්නයි කැමති. එහෙනම් පෙලීමෙන් නිදහස් වෙන්න කියලා හිතාගෙනද නැද්ද පින්නතුනි ප්‍රියමధుර ಜಾතිපස්සේ ගියේ? පෙලීමෙන් නිදහස් වෙන්න. ගින්නෙන් නිදහස් වෙන්න. දැන් කල්පනා කරලා බලන්න ඕන. ඔය ගින්න නම් මට එපා. ලැබෙන්න එපා කියලා පින්නතුනි. අපි මොකද්ද කළේ? ඔන්න ඔය ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී ගිනි අයින් කර ගන්න ඕනි ඉවත් කර ගන්න ඕනි සහනයක් ගන්න ඕනි කියලා අපි ලං කරගත්තේ ප්‍රියමధుර දේවල්ද නැද්ද ප්‍රියමధుර දේවල් ලං කරගත්තා හැබැයි පින්නතුනි తాවකාලිකව අපිට ඒක ප්‍රියමధుරයි ආස්වාද ජනකයි කියලා රැවැට්ටුවට පින්නතුනි ටික වෙලාවක් යනකොට අර දාගත්ත ගින්නට දර දාලා චුට්ටක් වෙලා යනකම් පින්නතුනි මොකද්ද වෙන්නේ? නිවුණා වගේ තියෙනවා. සහනයක් වගේ තියෙනවා. හැබැයි පින්නතුනි අර ටික කර වෙනකොට මොකද්ද වෙන්නේ? දර ටික ගින්න වැඩි වෙනවා. ඊට පස්සේ කරදරද නැද්ද? මහා කරදර අනේ මෙහෙම වුණා අර විදිහට වුණා දැන් විලාප දෙනවද නැද්ද? ආයි දැවෙන්න පටන් ගත්තා. එනම් තෝරගන්ට වෙනවා පින්නතුනි. ගින්නට කොයිතරම් දර දැම්මත් ගින්න නිවන්න පුළුවන්ද? ගින්න නිවන්න බෑ. දර දාන්න දාන්න දාන්න මොකද්ද වෙන්නේ? ගින්න පින්නතුනි తాවකාලිකව උඩින් දානකොට යටට බා වෙලා අර දර ටික කර වෙලා ආයෙත් පින්නතුනි කරදර විදිහට මේ ගිනි ටික එනවම තමයි. දැන් හිතන්නකෝ අපි විවාහ වුණේ පින්නතුනි දරුමල්ලු හැදුවේ ව්‍යාපාර ලං කරගත්තේ ඔය සියල්ලම ගත්තේ පින්නතුනි සහනයක් ලබන්නට. හැබැයි අවසානයේ බැලුවා මේ සියල්ලගෙම ලැබිලා තියෙන්නේ මහා පීඩාවක්. අනතාවකාලිකව පින්නතුනි අපිව රවට්ටපු මර උගුල තමයි ඔර ආස්වාදේ කියලා පෙන්නලා දීලා තියෙන්නේ. එහෙනම් තෝරගන්නවා. මෙන්න මේ ආස්වාද විදියට පහල කරන යමක් ඇත්තං මෙන්න මේක මාර ධර්මයි. මුලාවටපත් කරන තැනක්. ගින්නටපත් කරන තැනක්. පින්නතුණි ගින්නේ වහලා ටිකක් වෙලා යනකොට පින්නතුණි රත් වෙනකොට පිච්චෙනකොට පත්තු වෙනකොට පින්නතුණි පත්තු වෙන්න එපා දැවෙන්න එපා පිච්චෙන්න එපා කියලා කිව්වට කෑ ගහවට වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් තෝරගන්නවා. අද දවසේදී පින්නතුණි අපි අවිද්‍යා පත්‍ය සංඛාරා කරපු ඒකේ හේතු ඵලයක් වශයෙන් ඔය ගිනි ටික ඔක්කොම ලැබිලාද නැද්ද? 11 ගින්නෙන් දැවෙනවා. එහෙනම් ওই 11 ගින්නෙන් මිදෙන්න තියනවා නම් තැනක් පින්නතුනි. ඒ තියෙන එකම තැන ඔය ඇත්තෝ ගින්නෙන් මිදෙන්න කියලා හිතාගෙන මේ තාක්කල් ජීවිත කාලය පුරාවටම කරලා තියෙන්නේ මොකද්ද පින්නතුනි? ගින්න වැඩි කරගන්න වැඩපිළිවෙලකට රැවටිලා මුලාවටපත් වෙලාද නැද්ද ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ගිනි නිවනවා කියලා පින්නතුනි ගිනි පත්තු වෙන වැඩපිළිවෙලක් කරගෙන ආවා මොකට රැවටිලාද අර ආස්වාද කියන මර උගලට කොටු වෙලා හරියට පින්නතුනි ගින්නට උඩින් ගින්න බාල කරන්ට කියලා හිතාගෙන දාපු දර ටික වගේ තමයි මේ ගොඩ නගලා දෙන ආස්වාදේ. ඔක තෝරගන්නවා. එනම් පින්නතුනි ඔන්න ඔය ආස්වාද තුලින් සහනයක් සුවයක් සැපයක් බලාපොරොත්තුෙන් ගිහිලා වැහුවට බදාගත්තට පින්නතුනි ලැබුණේ මොකද්ද? අන ගිනි විතරයි කියලා තෝරගන්නවා. එහෙනම් මේකේ වැහුවේ මොකක් නිසාද? මේ ආස්වාද දැනෙන්නේ මට අහවල් තැන තියෙන්නේ කියලා පින්නතුනි අර සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියන මුලාවට අහු වුණා. හැබැයි අපි තෝරගන්න එහෙමනම් මේක පටිච්ච සමුප්පන්නෝ ගොඩ නැගලා දෙන මිරිඟුවක් විතරයි. මායාවක් විතරයි. ආස්වාදයක ස්වභාවයක් වින්නතුනි ජනිත කරනවා නම් මේ ජනිත කරන ආස්වාදයේ ස්වභාවය මිරිඟු දැලක් විතරයි මායා දැලක් විතරයි මෙන්න මේක අල්ලගත්තොත් බදාගත්තොත් මම මගේ කියන සංඥාවෙන් අරගෙන පටිච්ච සමුප්පන්නෝ මේක දකින්නේ නැතිව මේකේ ආදීනව බහුලයිද නැද්ද බහුලයි අපි බලාපොරොත්තු වුණාට සැපේ සුවය ඒකද ලැබෙන්නේ මහ ගිනි ගොඩක්ද මහා ගිනි ගොඩක් ලැබෙන්නේ. එහෙනම් මේක දුකට මුල පුරන තැනද නැද්ද? දුකට මුල පුරන තැන. එහෙනම් පින්නතුනි අපි තෝරගන්න ඕනි. අපි මෙච්චර කාලයක් කරලා තියෙන්නේ මොකද්ද? මෙන්න මේක තුල පින්නතුනි මුලාවටපත් වෙවි ආස්වාද ඇත ඇත කියලා පින්නතුනි අහවල් තැන ඇත්තේ කියලා කිව්වට ආස්වාද පින්නතුනි ඇත්තේත් නැත නැත්තේත් නැත ඇත කියන්න බෑ කාටවත්. නැත කියන්නත් බෑ. ඇයි? පටිච්ච සමුප්පන්නෝ මේ විදිහට ගොඩ නගලා මායාවක් විදිහට පෙන්නලා දෙනවා. එනත් තෝරගන්න ඕනි. ආසාදේ බාහිර තිබුණත් නෙවෙයි, අභ්‍යන්තරේ තිබුණත් නෙවෙයි. හේතු ප්‍රත්‍යයෙන් ගොඩ නගලා දුන්නා. ඕක තෝරගන්නවා. ඔන්න ඔය ගොඩ නගලා දීපු එක පින්නතුනේ අපි දැක්කොත් එහෙම ඕකෙන් අපි බලාපොරොත්තු වෙන සුවේ සහනේ නෙවෙයි ලැබෙන්නේ. අපි කැමති වුණාට පින්නතුනි ඕකෙන් අහවල් අහවල් දේ ලැබෙයි. ආවල් විදියට සැප ලැබෙයි කියලා බලාපොරොත්තු වුණාට අන්න ඒක පින්නතුනි අපිට ලැබෙන්නේ නෑ කියලා තෝරගන්නවා. එහෙනම් ඔය වැටෙන්නේ පින්නතුනි ඔක අල්ලගත්තොත් බදාගත්තොත් කොතනටද? රාග ගින්නට, ద్వේස ගින්නට, මෝහ ගින්නට ඇදගෙන වැටෙනවා. එහෙනම් ඔය ගිනි ගොඩට ඇදගෙන වැටෙන තාක්කල් ජාති ජරා මරණ කියන දුක් ගොඩ උරුම වෙනවද නැද්ද? එහෙනම් අන්න දුකට හේතුව පින්නතුනි මොකද්ද? ඔය ඇත්ත ඔන්න ඔය කියන මුලාසහගත තැන අවිද්‍යාවෙන් අරගෙන අහවල් තැන ඇත්තේ කියලා සංකල්පිතව ගොඩනගා ගන්නා චන්ද රාගය තමයි පින්නතුනේ දුකේ සමුදයට මුල තියෙන්නේ. එහෙනම් තෝරගන්න වෙනවා. ඔය ඇත්තෝ දුක නැති කරන්නට, දෝමනසේ නැති කරන්නට කියලා කරලා තියෙන්නේ මහා මුලා වැඩපිළිවෙලක්ද නැද්ද? මුලා වැඩපිළිවෙල. ඒක කොයිතරම් කළාපත් උනා මිසක නිවුනේ නැහැ. එහෙනම් අපි දැක්කනම් නිරන්තරයෙන්ම මෙන්න මේ සුඛ වේදනාව කියන එක පින්නතුනේ ඔබ හදන එකක්වත් ඉබේ හැදෙන එකක්වත් නෙවෙයි පටිච්ච සමුප්පන්නෝ මාර න්‍යාය තුල ගොඩ නැගෙනවා. ඒ නිසා බුදු පියාණන් වහන්සේ පෙන්නවා ඇහැ මාර ධර්මයි, රූපය මාර ධර්මයි, චක්කු විඥාණය මාර ධර්මයි. එනම් මාරයට අයිති ටික පින්නතුණි. මාරයට බාර දුන්නාම එතන මොකද්ද තියෙන්නේ? එතන තියෙනවා නොයලීමක්, මිදීමක්, නිදහස් වීමක්. යම්කිසි පින්නතුනි නොඑලී මිදී නිදහස් වී ගිය ස්වභාවයක් තියෙනවා නම් අන්න එතන තියෙනවා රාග ගින්නේ, ద్వේස ගින්නේ, මෝහ ගින්නේ නිවියාමක්. අන්න එතනට අපි කියනවා මොකද්ද? නිවන කියලා. නිවීම කියලා. එනම් පින්නතුනි සත්‍ය වශයෙන් අපි දකින්න ඕනි. නිවන කියන්නේ කොහෙවත් තියෙන අමුතු ලෝකයක්ද? එහෙම ලෝකයක් නෙවෙයි. එතකොට පින්නතුනි නිවන් දැක්කේ කවුද? පින්නතුනි නිවන් දැක්කේ කවුරුවත් නෙවෙයි. අවිද්‍යාව තුලින් අපි මොකද්ද කළේ? මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය අඳුනගන්නේ නැතිව ඒකට මමෙක් රිංගවගෙන ඒක තුලින් අවිද්‍යාපච්චා සංඛාර කියන ක්‍රියාවලියට ගොදුරු වෙවි. මෙච්චර කාලයක් සංසාර ගමනක් ආවා. පටිච්ච සමුප්පාදයේ තුලින් දහම් දකිනකොට අන්නාරේ ගින්නට වැටෙන්න තිබුණු තැන නිවෙන දර්ශන මාත්‍රය පහළ වුණා. අන්න එතන මොකද්ද දුරුනේ? අවිද්‍යා යත්තේව ආශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධා. අවිද්‍යාව නිසා ගොඩනැගෙන්න තිබුණා නම් සංඛාර ටිකක් එහෙම නැත්නම් රාග ගින්නට, ద్వේස ගින්නට, මෝහ ගින්නට ඇදගෙන වැටෙන්න තිබුණා නම් දුෂ්ටියක් අන්නේ දිට්ඨිය කැඩිලා යනවා. ඔන්න ඕක තුලින් මොකද්ද වෙන්නේ පින්නතුණී? ප්‍රകෘතිය දකින්න පටන් ගන්නවා. ඒක පින්නතුනි කවුරුත් කිව්වටවත් පිළිගන්න එකක්ද? කවුරුත් කිව්වට පිළිගන්න එකක්වත් පොතපතේ තිබ්බට පිළිගන්න එකක්වත් නෙවෙයි. ඒක තමන් තුලින්ම පින්නතුනි ප්‍රත්‍යක්ෂව ප්‍රඥාව පහළ වෙලා ප්‍රඥා චෛතසිකයේ තුලින් පින්නතුනි අවබෝධයටපත් වෙන්න ඕන කාරණාවක්. ඔක තෝරගන්නවා. එනම් මෙන්න මේ විදිහට පින්නතුනි අපි මේ ධර්ම සාකච්ඡාවක් කරලා මේ ධර්ම සාකච්ඡාවේ හරේ විදිහට පින්නතුණි කැටි කරලා ගත්තොත් එදිනදා ඔය ඇත්තන්ට තියෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි. <clears throat> මෙන්න මේ දහම් මැස පහළ වුණා නම් විවර වුණා නම් පින්නතුණි තේරෙනවා මොකද්ද? ඇහැට රූප කනට සද්ද නාසයට ගන්ධ දිවට රස කයට පොට්ටබ්බ ආදී වශයෙන් ගැටිලා ගොඩ නැගෙන්නා වූ යම් ස්වභාවයක් තියෙනවා නම් මෙන්න මේ ගොඩනැගෙන ප්‍රිය මధుර වූ ස්වභාවය මා මුලාවක් විතරයි මිරිඟුවක් විතරයි මේක විපාක වශයෙන් ගොඩනගලා දෙනවා මිසක් මම හදන එකක්වත් මට දැනෙන එකක්වත් ඉබේ සිද්ධ වෙච්ච එකක්වත් නෙවෙයි මේක පටිච්ච සමුප්පන්නයි සංකතයි කියලා දකිනවා එනම් මෙන්න මෙහෙම දකින්නකොට පින්නතුනි අර පුජ්‍යල වශයෙන් අරගෙන ඡන්ද රාගයට හේතුකාරක වෙන දෘෂ්ටියක් තිබුණා මොකද්ද වෙන්නේ? අන්නේ දෘෂ්ටිය කැඩිලා යනවා. එදාට තේරෙනවා කොයිතරම් මේ ප්‍රිය මధుර කියලා යමක් හෙව්වත් ඒක හම් වෙන જાති එකක් නෙවෙයි. මේක කිහෙල් කඳේ අරටු හොයනවා වගේ වැඩක්. කොයිතරම් කිහෙල් කඳම් පළපලා අරටු හෙව්වත් අරටු ලැබෙන්නේ නැහැ. වෙහෙත මහන්සිය විතරයි ලැබෙන්නේ. එහෙනම් මේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ කියලා රැවටිලා ඒක කොයිතරම් ලං කරගන්න හැදුවත් ඒක මම මගේ කරගන්න හැදුවත් අවසානයේ තියෙන්නේ මහා පෙලීමක් විතරයි ගින්නක් විතරයි. එය අපි හොයපු දේ නම් ලැබුණේ නෑ කියන දේ තේරෙනවා. අන්න ඒ තුලින් මේ ලෝකේ අසාරත්වය කියන එක විද්‍යාමාන වෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය දහම් දර්ශනය තමයි පින්නතුනේ අපි පාල කරගන්න ඕනේ. ඔන්න ඔය දහම් දර්ශනේ පහළ වුණා නම් දහන් ඇස විවර වුණා නම් ඔන්න එතනින් එහාට පින්නතුනේ අපිට පුළුවන්කම තියෙනවා ඔන්න ඔය දර්ශන මාත්‍රයේ තුල ඉඳලා ඊට අනුකූලව පින්නතුනේ භාවනාව කියන්නේ මොකද්ද කියන එක තෝරගන්න බේරගන්න ඔය දර්ශන මාත්‍රයේ පින්නතුනි පහළ වුණේ නැත්තම් කවම කවදාකවත් පින්නතුනි භාවනාවට මුඛ්‍ය නිමිත්තක් ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් භාවනාවට මුඛ්‍ය නිමිත්ත කියන්නේ මොකද්ද? රූප රූප දුස්තියක්වත් අරූප දුස්තියක්වත් නෙවෙයි. ඔක තෝරගන්න ඕනේ. අපි පින්නතුනි රූප නිමිත්තක් හරි අරූප නිමිත්තක් හරි අරගෙන කරන භාවනාවක් නෙවෙයි ආර්ය ශාසනයේ භාවනාව කියලා කියන්නේ. සැබෑවටම පින්නතුනි පටිච්ච සමුප්පාදයේ තුලින් අන්න අර දැවෙන එකෙන් මිදිච්ච යම් දර්ශන මාත්‍රයක් තියෙනවා නම් ඔන්න ඔය දර්ශන මාත්‍රයේ තුලින් තමයි පුළුවන්කම තියෙන්නේ අපිට මේ රාග ගිනි, ద్వේස ගිනි, මෝහ ගිනි වලට වැටෙන්න තිබුණු දෘෂ්ටි ටික බාවන්ට පුළුවන්කම ලැබෙන්නේ. අන්නේ දර්ශන භූමියටපත් උනාට පස්සේයි පින්නතුනි යම්කිසි කෙනෙකුට භාවනාව කියන්නේ මොකක්ද කියන එක වැටහෙන්නේ. ඒක පින්නතුනි Taman තුලින්ම මතුවලා එනවා. මේක දර්ශන මාත්‍රයට යම් කෙනෙක්පත් වුණොත් එතනින් එහාට කියන යා පරප්‍රත්‍ය රහිත පුජ්‍යලේ බවටපත් වෙනවා. ඒකට හේතුව මෙතනදී අන්න එතනදී පින්නතුනි තෝරගන්න වෙනවා පරප්‍රත්‍ය රහිත වෙන්න හේතුව අර අන්තගාමි වෙලා අර සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියන තැනට වැටි වැටි පින්නතුනි මේක දැනෙන්නේ මට මේ වේදනාව අහවල් තැන තියෙන්නේ ආදි වශයෙන් ගොඩනගපු මුලාව කැඩිලා ගිහිල්ලා පටිච්ච සමුප්පාද ධර්මයේ විවර වෙනවා යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති අන්නේ ඒක තුලින් පින්නතුනි දහම් දකින න්‍යාය ප්‍රඥා චෛතසිකයේ පහළ වෙලා ඒ ප්‍රඥා චෛතසිකයේ හේතුකාරක කරගෙන පින්නතුනි එතනින් එහාට නිවෙනෙන් නිවෙන්ට අවශ්‍ය කරන චිත්ත ගොඩනැගීම කියන කාරණාව සිද්ධ වෙනවා. ඕක තෝරගන්න වෙනවා. යම් කෙනෙකුට සත්‍ය වශයෙන් ඥාන දර්ශනේ පහළ වුණේ නැත්තම් කෘත්‍ය මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. එනම් සත්‍ය ඥානයේ හේතුකාරක කරගෙන ඒ තුලින් තමයි කෘත්‍ය ඥානය පහළ වෙන්නේ. කල යුත්ත මොකද්ද නොකල යුත්ත මොකද්ද කියලා පින්නතුනි බලෙන් තීරණය කරන්න බෑ. ඒක අර ප්‍රඥා චෛතසිකය තුලින් තමයි සත්‍ය ඥානය හරහායි කෘත්‍ය ඥානය කියන එක පහළ වෙන්නේ. ඒ ඔස්සේ ගිහිල්ලායි පින්නතුනි කෘතභාවයටපත් වෙලා කල යුත්ත කරලා අවසන් කරන ඥාන දර්ශනය පහළ වෙන්නේ. ඕක තෝරගන්නවා. එහෙනම් පින්නතුනි නිරන්තරයෙන්ම මේ දහම් දේශනාවේ මූලික හරේ වශයෙන් පින්නතුනි අපි තෝරගන්නට වෙනවා. ඇහැට රූපයක් කනට සද්දයක් නාසයට ගන්ධයක් දිවට රසයක් කයට පොට්ටබ්බයක් ගැටිලා ගොඩ නැගෙන්නා වූ යම් කිසි වේදනාවක ස්වභාවයක් තියෙනවා නම් මේ ගොඩනගෙන වේදනාව විපාකයෙන්ම ගොඩනගලා දෙන දෙයක් මේ විපාකයෙන් ගොඩනගලා දෙන එක පටිච්ච සමුප්පන්නයි සංකතයි මේක මොකද්ද වෙන්නේ අහවල් තැන තිබුණවත් අහවලා හැදුවවත් නෙවෙයි මේක අර චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, දිව්‍යා විඥාන, කාය විඥාන, මනෝ විඥාන හරහා පහල කළා දෙන මහා මිරිඟු දලක්, මුලා දලක් කියන අවබෝධයටපත් වෙනවා. මෙන්න මෙහෙමපත් වෙලා මෙන්න මේ මිරිඟුවෙන් මායාවෙන් අපි බලාපොරොත්තු වන්නා වූ සැපහේසුවේ සහනේ නම් නොලැබෙන බවත් මේ ඔස්සේ ගිහිල්ලා අපි නිරන්තරයෙන් මේ අලි අලිත් පෙලීමට ගින්නට අහුවෙන බව දැකගෙන මෙන්න මේකට අහුවෙන තන නිරෝධ කරන ඥාන දර්ශනය පහළ කළා ප්‍රඥාව විවර කරගෙන උතුම් වූ නිවන් මඟ සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ ධර්ම කාරණා කීපයේ හේතුපකාරක ධර්මයක් බවටම පත්වෙත්වා පත්වෙත්වා පත්වෙත්වා කියලා සාදුනාදයක් පවත්තන්ට පින්නතුනි මේ මොහොතේදී කල්යාණ මිත්‍ර සේවනයෙන් සද්ධම්ම ශ්‍රවණයෙන් යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම පටිපදාව කියන සතර සෝතාපට්ටි අංගයන් පූර්ණ කර ගැනීම පිණිස උපකාරක වන්නා වූ සුද්ධ ශක්තියක් අපි තුලින් ජනිත වෙන්නට යෙදුනා මේ ජනිත කරගන්නට යෙදුණු ශක්තිය පින්නතුනි ලෝකෝත්තර අරමුණක් උදෙසාමයි මේ ශක්තිය ජනිත වුණා නම් ජනිත උනේ ඒ නිසා පින්නතුනි මේ ජනිත විච ශක්තිය අනන්ත අප්‍රමාණ ශක්තියක් අසම සම ශක්තියක් මේ විශ්ව ධාතුව පුරා තියනවා නම් පින්නතුනි යම් කිසි කළු කිරණ ස්වභාවයක් ගිනි කිරණ ස්වභාවයක් ඒ සියල්ලම අභිභවල යන මේ ලෝක ධාතුවම නිවන සනසන සුද්ධ වූ ශක්තියක් තමයි පින්නතුනි ලෝකෝත්තර නිවන අරමුණු කරගෙන ජනිත වුණා නම් ජනිත වෙන්නේ ජනිත කරනවා නම් ජනිත කරන්නේ ඒ ජනිත වන්නට යෙදුණු උත්තරීතර වූ සුද්ධ ශක්තිය පින්නතුනි මේ විශ්ව ධාතු වටාම විහිදේවා පැතිරේවා පිහිටාවා වීදිලා පැතිරිලා පිහිටලා ගිහිලා මේ ලෝක සත්වයන්ම මුළු සක්වලම පින්නතුනි නිවෙන්නට සැනසෙන්නට අවශ්‍ය කරන පරිසරය සකස් වෙත්වා සකස් වෙත්වා සකස් වෙත්වා කියලා සාදුනාදයක් පවත්තන්ට ඒ වගේම පින්නතුනි රාග ගින්නෙන්, ద్వේස ගින්නෙන්, මෝහ ගින්නෙන් වෙලි වෙලි සිටින්නා වූ සියලු ලෝක සියලු සත්වයන්ටම මේ සුද්ධ ශක්තිය උපකාරක ධර්මයක් බවට පත් වෙලා නිවෙනෙන් සැනසීම පිණිසම නිවීම පිණිසම හේතුවක් බවටම පත් වේවා පත් වේවා පත් වේවා කියලා අදිෂ්ඨාන කරන්ට ඒ වගේම පින්නතුනි මේ ධම්ම ශ්‍රවණය කරන්නට අපිට අද දවසේදී මේ උතුම් වූ සුද්ධ ශක්තිය ජනිත කරගන්නට අවශ්‍ය කරන වටපිටාව සකස් කරලා දෙන්න වචනයකින් හරි උදව්වක් කර උපකාරයක් කරපු යම් කිසි කෙනෙක් ඉන්නවා නම් විශේෂයෙන්ම පින්නතුනි මේ භූමිය අපිට මේ ධර්මයේ පිනිස පූජා කළා මේ සුද්ධ චිත්ත කිරණ ශක්තිය ජනිත කරගන්නට අවශ්‍ය කරන වටපිටාව විශේෂයෙන්ම විහාරස්ථානයේ වැඩ වාසය කරන විහාරාධිපති ස්වාමින් වහන්සේ වරක් ප්‍රමුඛ සියලුම මහා සංඝරත්නය සකස් කරලා දුන්නා. එසේනම් මේ ජනිත වන්නට යෙදුනා වූ සුද්ධ ශක්තිය මේ විහාරස්ථානයේ වැඩ කරන සියලුම ස්වාමින් වහන්සේලාට හේතු වෙලා උපකාරක වෙලා ප්‍රඥා පාරමිතාවක් බවටම පත් වෙලා උතුම් නිවන් මඟ සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු උපනිශ්‍රේ වෙත්වා කියලා සාදුනාදයක් පවත්තන්ට එනම් මේ ධර්ම ශ්‍රවණය කර ඔබ සැමටමත් මේ ලෝක සියලු සත්වයන්ටත් පින්නතුනි උතුම් වූ නිවන් මඟ සාක්ෂාත් කර ගැනීම පිණිසම නිවනින් සැනසීම පිණිසම ප්‍රඥා ඇස පහළ කර ගැනීම පිණිසම මේ සුද්ධ ශක්තිය උපකාරක ධර්මයක් බවටම පත්වෙත්වා පත්වෙත්වා කියලා සාදු නාදයක් පවත්වන්නට ඊට පස් බ්‍රහ්මයන් දෙවියන් ඇතුළු පින්නතුණු සියලු ලෝක සියලු සත්වයන්ට මේ උතුම් වූ ශක්තිය උපකාරයක් වෙලා පිහිටක් වෙලා උතුම් වූ නිවන් මඟ සාක්ෂාත් කරගෙන පරම නිබ්බාන සුඛයෙන් සුඛිතතර වීම පිණිසම අවශ්‍ය කරන වටපිටාව සකස් වෙත්වා ප්‍රඥා පෞරබ්බවටමපත් වෙත්වා කියලා සාදු නාදයක් පවත්වන්නට හැම දිනාටම තෙරුවන් සරණයි සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලන් ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙච්ච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු යහපතක් වේවා